හොඳයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි බොහෝ දෙනා දන්න පරිදි නැත්නම් ඔක්කොමලා දන්න පරිදි අපි මේ රැස්ුනේ කමඨාන් සුද්ධ කිරීම පිළිබඳව පොදු සාකච්ඡාවකට ඒකට යෝජනා ඉස්තිර වෙච්ච පරිදි ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් වෙලා තිනවා අපි යනු ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා පළවෙනි ප්‍රශ්නය යන්නේ මෙහෙමයි යෝගාවචරයට විරත්ත සිතක් රාග සිතක් 90 පහළ වුණා නම් ඉන් ඉදිරියට යෑමට යෝග්‍ය සෑම ద్వාරයකදීම විරත් සිත් පහල කර ගැනීම පුහුණු කළ යුතුද විරත් සහ රාගසිතක් කියන එක සම්පූර්ණ දෙකක් විරත් හිතක් රාගසිතක් අනුව පහල වුණා කියන එක කොහොමඩක්වත් වෙන්නේ නැහැ රාග රත්ත කියන එකම තමයි රත්ත කියලා කියන්නේ විරත් හිතක් පහල වුණා නම් ඒක රාග හිතක් අනුව වෙන්න බෑ ඉතින් කෙසේ නමුත් අපිට දැනගන්න පුළුවන් දෙයක් දිහා අපිට බලලා අත්දකින්න පුළුවන් රාගරත් හිතකින් හෝ විරත් හිතකින් හැබැයි මේ හිත දෙක එක වෙර පහළ වෙන්නේ නැහැ හොඳට මතක තියාගන්න ඕනේ විරත් හිත කියන එකයි රත් හිත කියන එකයි දෙකක් ඒ නිසා රාගරත් හිතයි විරත් හිතයි නැහැ නිසා අපිට වස්තුවක් දිහා බලන්න පුළුවන් ඒකට ඇලී බැඳීගත්ත ස්වරූපයෙන් නැත්නම් ධාතු මනසිකාරයෙන් එහෙම නැත්නම් ඒක තියෙන බිදෙන කැඩෙන ස්වරූපයෙන් වෙනස් වෙන ස්වරූපයෙන් ඒ ධාතු මනසිකාරය හෝ බින්දන කැඩෙන ස්වරූපේ හෝ විපරිණාම ස්වරූපේ දකින්න අපි විරත් හිතකින්. ඒක කරනවා කියලා අපිට ඊට පස්සේ ප්‍රශ්නයක් නැහැ. නමුත් රාගරත් හිතකින් බැලුවා නම් ඒක විපරිණාමයටපත් වෙනකොට දුකක් ඇති කරනවා. ඉතින් ඒ දෙකයි මෙතන කතා කරන්නේ. අඩු ගන්න එකක හරි නැත්නම් එක වස්තුවක එක සංසිද්ධියකාරීකම් පහළ වුණා නම් ඒකෙදි පේන්න තියෙන්නේ මේ ඒක ඝන සංඥාවේ තිබුණ එකේ පැලිරක් තියෙනවා කියලා ඉස්සල්ලා මතාර දැකීම. ඒක යෝග ජීවිතයකට වටිනවා. එසේ යුතුයනම් ඔවිසින් පිළිහෙදිතු පුහුණු කළ යුතු භාවනා මාර්ගය පැහැදිලි කරන්නේ නම් කෘතඥ වෙමි. එනිසා මේ ප්‍රශ්නේ අහන්නේ වැරදි පදනමක විරත් හිතක් රාග හිතක් අනුව පහළ වුණා නම් කියන පදනමේ ඒ නිසා ඒක සුද්ධ කරගත්තාම ප්‍රශ්නේ දෙවෙනි කොටසට ජීවියක් ලැබෙන්නේ නැහැ. ගරු ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාව වරහන් ඇතුලේ දාලා තිනවා වම් පහය දකුණු පහය ලෙස කරගෙන යන විට දකුණු හා වම් පාය මාරු කිරීම සාමාන්‍ය ලෙස කරගෙන යා හැකියි. නමුත් ඇස් දෙක වසාගෙන සක්මන් භාවනා කිරීමට උත්සාහ කර විට පය තිබීමට සමතුලිතතාවයක් නැති ලෙසින් පය පැකිලියන් ලෙසට දැනේ. නමුත් ඇස්වස ඇවිදීමේදී පය පොළවේ ස්පර්ශයෙන් වඩා හොඳින් දැනේ. එක විටක වැඩ කරන්නේ එක ඉන්ද්‍රියක් නම් ඇයි ඇස් දෙක වසාගෙන යන විට හා ඇස් දෙක අරගෙන යන විට එක ලෙසට සිදු නොවන්නේ. අර තර්කයෙන් මේක සාක්ෂි කරන්න බෑ. මේ දෙක සම්පූර්ණ පරස්පර විරෝධයක් ගැට ගන්න හදන්නේ. ඔය දිගට කියමුකෝ. S2 අරගෙන ලක්මන් කරන විට වම් පාය දකුණු පාය පොළවේ ගැටීමේ ශාසීව අඳුනා ගන්න අතරතුරද ඇස පොළව වටපිටාව යන මග හඳුනා ගැනීම නිසා ස්පර්ශ වීමෙන් සමතුලිතව ගමන් කිරීමට හැකියාව ලැබෙනවාද? පයි ස්පර්ශයත් ඇසත් වරින් වර ක්‍රියාත්මක වෙනවා නේද? කර්මයෙන් පහදා දෙන්න. මේකෙදී තියෙන අර යොහුසුලුකම එකක් කරලා ඊගා චිත්තක්ෂණේ අනිත්‍ය කරලා දෙකම එක චිත්තක්ෂණේ කෙරුවාගේ පෙන්වන ගතිය තමයි තණ්හාවෙන් කරන්නේ. ඇත්ත වශයෙන් වෙන්නේ එක එක චිත්තක්ෂණවල කියන බංගුරකමක් තියෙනවා. තණ්හාවෙන් පෙන්ලා දෙනව නෑ නෑ බලනවා අහනවා ගඳ බලනවා ස්පර්ශ ඔක්කොම හිතෙන් කරන්න පුළුවන් කියලා. එතකොට තමයි මම ආයනයක් ඇති වෙන්නේ. එක එක චිත්තක්ෂණයක ඇලි කැලි හදලා පුට්ටු කරප එක කිව්වොත් ඝන සංඥාව එන්නේ නැහැ. ඒකට කලාප සංඥාව එන්නේ. ඒකට පේනවා මේක පුට්ටු කලාප එකක් කියලා. නමුත් සාමාන්‍යයෙන් සක්කාය දිට්ඨිය හැදිලා තියෙන්නේ මම ආයනේ හැදිලා තියෙන මේ ඒක ඝණයක්. ඒක ඒකකයක්. ඒක ඒක විසින් මේ ස්වාධීනව පවතින පුළුවන් එකක් කියලා. නම සිද්ධ වෙන්නේ ඒක නෙවෙයි. කැලි කැලි එකතු කරලා හදපු එකක්. සතියට විතරක් සතිය දිනු කරොත් ඒ කෑලි කෑලි අතර තියෙන ආවාර දැක ගන්න පුළුවන්. දකින්නට පේනවා මේක මේ කෑලි කෑලි එකතු කරලා හදපු පුට්ටුවක් කියන එක කලාපයක් කියලා. ඉතින් මේ මේ කෙසේ නමුත් මේ කියන ප්‍රශ්නේදී එකක් කියනවා ආධුනිකයා ඇද්දක වාහන සක්මන් කරන්න එපා. එතකොට ගොඩාක් වෙලාට ප්‍රශ්න විසඳෙනවා. සක්මන් කරනවා නම් ඒ මොලේට ඇස් දෙක වහගෙන කරන එක සහ ඇස් දෙක ඇරෙන කරන එක කරනකොට සම්පූර්ණ සර්කිට් දෙකක් වැඩ කරන්නේ. මේ සර්කිට් එකෙන් නෙමෙයි අර වැඩේ කරන්නේ. ඉතින් ඒක නිසා මේ ඇස් දෙක වහගෙන සක්මන් කිරීම හරි සෙල්ලක්කාරයි. ඒ නිසා මොළයට ගොඩාක් මේ අපි ගත්තොත් මේ ස්වභාවික වර්ණය අනුව අනතුරු රාශියක් වෙන්න පුළුවන් කියලා ජීවිත තර්ජිතය තියෙන නිසා හරි අවදියෙන් ඉන්නේ. ඇවිදීම ගැන නෙවෙයි බලන්නේ වෙලාවේ ආරක්ෂාව ගැන. නමුත් ඒක හොඟා පුරුදු කරාට පස්සේ ආයශරයක් එයා ඇවිදීම ගැන බලන්න පටන් ගන්නවා. අරසා පිළිබඳ තහවුරුව Tamangeම අත්දැකීමෙන් ලබා ගන්න නිසා මේ විස්තර කරන්න හදන දේ නවමුතාවේ මත කෝලගතිය මත තිබුණට හුඟක් පුරුදු කරොත් ඇස් අන්දෙක් එයා සක්මන් කරනකොට එයාට ඇස් අරගෙනද අන්දද කියලා ප්‍රශ්නයක් නෑ. ඇහගෙන ඇස් වහගෙන විතරයි කරලා තියෙන්නේ. එයාට සම්බර භාවයේ ප්‍රශ්නයක් නෑ. මොකද එයා ඌරු වෙලා. ඒ නිසා මෙතන තියෙන්නේ මේ භාවිතකම නැත්නම් එකම දේ නැවත නැවත කිරීමෙන් ඒ વિષය පිළිබඳ තමයි ලැබෙන ಪರಿಚය. ඒ නිසා මේ තියෙන தත්ත්වදී වුණත් ඒ පුංචි පුංචි කොටස් එතන එතන අර්ථකථන දෙන්න. එතන එතන විග්‍රහ කරන්න යන්නේ නැතුව දිගට කරගෙන යනකොට ඒ વિષය පිළිබඳ තමන්ට <coughs> දක්ෂකමක් ලැබෙනවා. ඒ නිසා පොදු අදහස කියන්න බැරි නම් දරාගන්න එකයි කරන්න තියෙන ඇද්ද දෙක අරගෙන සක්මන් කරන එකයි. යම් වෙලාවක තල්ල කඩා ගන්න ඕනේ බෙල්ල කඩා ගන්න ඕනේ කියනවනම් ඇද්දක වහන කෙරුවල ගමන් නැහැ. ඒකට පූර්ණ අයිතිය තියෙනවා. ඇසන්දෝ කෙනෙක් ගමන් කරන විට ගෙන යන ස්ටික් එකක් ඇසේ ස්පර්ශ වීමක් නොමැතිව අඩුවට ගමන් ගමන් මඟ හඳුනා ගන්න උත්සාහ ගන්න මේ අයුරින් නේද මේ ස්ටික් එකක් නැත්නම් හිත මොකක් හරි හදා ගන්නවා ඒ ස්ටික් එක නැති වුණාට මේ සාමාන්‍ය වවුල පාවිච්චි කරන්නේ රේඩාර එක. ඒ වගේම පේනවා වගේම වැඩ කරනවා. ඒකේ ගොඩාක් ක්‍රම තියෙනවා මේ හිතේ අපි ගිහිල්ලා තියෙන එකම රට් එකේ එකම මේ සර්කිට් එකේ ඉතින් ඒ නිසා සර්කිට් එක වෙන් වෙච්ච ගමන් අපිට ලොකු කරකොලතැරි වගේ ගතියක් එනවා. නමුත් ඒක විනෝදාංශයක් වශයෙන් නැත්නම් සෙල්ලක්කාරකමක් වශයෙන් පුරුදු කරනකොට මොළයේ පිටේ පාවිච්චි නැති සර්කිට් හරහා බයිපාස් කරගෙන යනවා වගේ ගොඩාක් හැදෙන්න තියෙනවා. ඉතින් ඒක නිසා පටන් ගන්නකොට සංකීර්ණ කරන්න එපා. සරලව පටන් ගන්න. ඒ දේ one thing at a time and that done well. ඒක හොඳට තහවුරු කරගන්න. ඊට පස්සේ ඉබේම හිත විවිධාංගීකරණයට යනවා. ඒක වළක්වන්න බෑ. හිතේ ස්වභාවයක්. අපි ඒ කාර්මණක සතිය පිහිටවන්න පුරුදු කරාට පස්සේ ඒ අරමුණ ළඟ හෝ දුරතියදී අනික් අරමුණු තියෙන බව දැනෙන්න පටන් ගන්නවා කියන එක ඒක හිතට පොඩි දෙයක්. ඒ කියන්නේ හරියටම අම්මට පළවෙනි බබා හම්බෙච්චාම ඒකට කුලිකාරොත් ගෙන්නන්න වෙනවා, අත්තම්මත් ගෙන්නන්න වෙනවා, නංගිලා මල්ලත් ගෙන්නනවා. හතර පහ වැදුවට පස්සේ කොහෙද වඩන්නේ? එක එක කරේ එක එක අතේ ගාලක් ලෑ. පළවෙනි බබාට යනකොට ඉතින් දෙන්න දෙපැත්තට යනවා කියන එක අම්මෝ අත්තම්මටත් ළමයි හම්බ වෙනවා කියලා දාන්න. අල්ලපු ගෙදර තම්බිටත් ළමයි අමාරු වෙනවා කියන්නේ ආච්චිට ළමයි හම්බ වෙනකොට ඒ මහා ලොකු දෙයක් තමයි පළවෙනි එක. ඕනම දෙයක් එච්චරයි. ඕනම දෙයක මේ පළවෙනි සිද්ධිය හරි සිලිලාරය. හරි මේ කෝඩු ගතියක් තියෙනවා. ඒකම දෙක තුන හතර පහ යනකොට ඒකේ තියෙන ගතිය නැති වෙනවා. ඒක මේ සංසිද්ධිය පිළිබඳ අත්දැකීමේ විපරිණාමයක් සිද්ධ වෙනවා. ඒකයි සරුවචනංශ මේ ක්‍රමය ආශේවති භාවේති බහුලීකරෝති ආශේවනය කරන වෙලාවේ හරිය සිලිලාරයක්. අලුත් නවමු ගතියක්. අලුත් කෝඩු ගතියක්. භාවිත කරනකොට නිකන් gedara dore වැඩක් වෙනවා. බහුලීගත කරනකොට ඒක ඇබ්බැහියට සිද්ධ වෙනවා. කිසිම යදොමක් අවශ්‍ය කරන්නේ නමුත් අර ඉස්සල්ලාම ආශේවනය කරනකට වෙනවා මෙයා ඉන්ද්‍රජාලයක් කරනවා වගේ මේ මිනිස්සයා මට මේක මේ අල්ල ගන්නවත් බැරි එක මේ මිනිස්සයා ඉබේම ඇබ්බැහියට කරනවා කියලා වෙන්න මොකක්වත් නෙමෙයි අර කලපුරුද්ද දැකපුරුද්ද අහපුරුද්ද පුදුම වෙනසක් කරනවා මනුස්සයල්. අපිට මේ මොලේට එක සැරයකට එක ගානේ අර කැටයකට සල්ලි දානවා වගේ කරගෙන කරගෙන ගියොත් මේ ඒ දේ හොඳට පිරිසිදු කරන්න ඕනේ බුදු වෙලා නැතර වෙන්නේ ඕනේ අමාරු දෙයක් ඒකට දාන්න පුළුවන් මේ දෙක තුන එක සැරේ ඇල්ලුවොත් එකක් අතරින් කරන්න බෑ ඉතින් ඒක බුදුරජාණන් වහන්සේ හොඳටම දැකලා තියෙනවා. ඒ නිසා උන්වහන්සේ ආනාපාන වගේ බොහොම සරල උදාසීන අරමුණකින් පටන් අරගෙන අන්තිමට කිලෝරක් නැති අභිඥා දක්වම ඒ පාර නිකන් ආනාපාන සති සූත්‍රය හරහාම කියලා දෙනවා. ඔව් ඔව් ඉස්සෙල්ල තහවුරු කරලා පටන් ගන්න. අපි ඉස්සෙල්ලා මම යාට කියන ඔබ ඉන්න හොඳයි. එහෙනම් කරලා බලපංකො මේ එකක් දිහා බලන්න හිටපන් කියලා ඉස්සෙල්ලා මම යා තහවුරු කරනවා. මම යා තහවුරු කරන සීලෙන්. මම යා තහවුරු කරන දන් දීලා. මම යා තහවුරු කරන සමාධියෙන්. හරි ෂෝක් බබා හරි හොඳයි. දැන් හරිනේ. ආ එහෙනම් මේක දිහා පොඩ්ඩක් බලන්න. බලනකොට යාට පේනවා බලන්න ඉන්න දේ පෙරලියටපත් වෙනවා. ඒ පෙරලියටපත් වෙන දේ බලන්ඩ දරන්න බෑ. Taman පෙරලියටපත් වෙන බව තේරුම් ගන්න නැතුව. ඉතින් ඉස්සලා තහවුරු කරලා තමයි කඩන්නේ. ඒක හිත කරලා එකක් නෙවෙයි ඒක පරිණාමයේ අපි ළඟ තියෙන தත්ත්වගත වෙච්ච දෙයක්. අපි කරන දෙයක් නෙවෙයි. ඒ කියන්නේ අපේ මේ ඩිෆෙන්ස් සිස්ටම් එක අපි කරන්න ඕනේ අනතුරක් වෙච්ච ගමන් සර්පෙ පෑගෙන යනවා කකුල ගන්නවා කියන එක. ඒක ඒක ගැන අපි ඇත්ත වශයෙන්ම කියනවා බොඩි නොලෙජ් එක අදහන්නේ අපි. බොඩි නොලෙජ් එක කියන එක අපිට දීලා තියෙන එන්ඩවුමන්ට් එකක්. පුචාල දැනුම් සම්භාරය. අපි ඕකට ඇඟිලි ගහන්න හදනවා. කල්දාකවත් හරියන්නේ නැහැ. වෙන දෙයකට බලන්න ඇක මොකද කරන්න කියලා. එයා ලස්සනට වැඩේ කරනවා. අපි කරන්න දන්නේ ඇඟිලි ගහන්න හදනවා. ඕක කොහොම කරන්න බෑ. වම්පයි තියලා දුවපන්. දකුණු පාරේ තියලා දුවපන්. නැකතක් බලපන් සර්පයා ඉඳි ඉස්සලා. ඒව හරියන්නේ කකුල දන්නව කොයි කකුල තියලාද දුවන්නේ කියලා. ඇත්තටම මේ මිනිසයා කියන සතා මේ කල්පනා වැඩි නිසා එයාගේ මේ මේ හැබ්බැහියෙන් එන සාමාන්‍ය බටහිර තමයි වචනේ පාවිච්චි කරන්නේ බොඩි නොලෙජ් කියන එක ගණන් ගන්නෑ. නමුත් ඒ බොඩි එකේ ඕනම සිද්ධියකට මුහුණ දීමට ක්‍රමයක් තියෙනවා. ඒකට ඉවසලා බලන්න ඉන්න ඕනේ බොඩි එක ඇඟ අනුංග එකක් වගේ. දාපු ගමන් යා කොහොමඩක්වත් උත්තරයක් දෙන්න. ඒ උත්තරේ අපි හිතලා ගන්න උත්තර වලට ගොඩාක් පරිසරයට ගැලපෙනවා. හුඟා මේ අවස්ථානෝචිතයි. නමුත් අපේ ඇඟට වැඩි ඔළුව වැඩ කරන්න පටන් ගන්නවා. එතකොට ඇඟ නිකන් අංශභාග වෙනවා. ඇඟට මොනක්වත් කරගන්න බැරි වෙනවා. නිකන් ඉස්සරහට යන වාහනේ ගෙලිම ගියරයකට රියස් එකට දැම්මා වගේ. බොඩි නොලෙජ් එකට දෙන්න ඇඟේ අමාරුවක් වෙනවා. මොකක් කරේ වෙනවනම් භාවනා කරනකොට කැස්සක් එනවා කියලා හිතන්න. ඔක්කොම කහගෙන දඟලගෙන දැන් ඉතින් මේ මෙතන ඉන්න බැරි තරමට කැස්සක් එනවා වගේ හිතෙනවා. මහසුලිසුලකක් එන්න හදනවා. ඒක මේ වෙන වැස්සක් එන්න හදනවා වගේ කරකවන අඹරවගෙන යනවා. පොඩ්ඩක් බලන්න හිටපුවාම මගේ නම් උපකරණ තමයි මොන හරි මෆල් එකක් තියලා රෙදි කැල්ලද හොඳට හයියෙන් කහින්න. දුවන්න හදනකොට වැඩි හරි ලේසි. ඒක සරයක් ඇසට පස්සේ ටෙන්ෂන් එකක් නැතුව ඒක ඇසට ගියාට පස්සේ අර මේ කහගෙන ගිහිල්ලා කඳුළු ටිකක් ඇවිල්ලා හොටු ටිකක් ඇවිල්ලා මේ ඔක්කොම පෙඟිලා ගිහිල්ලා බැලෑ. මන්ද මට හම්බෙලා තියෙන දෙතුන් දෙනෙක් භාවනා කරන්න බෑ කැසෙනවා. වෙනත කවදාකවත් නැහැ. නිකන් එනකොට මොකුත් නැහැ. භාවනා කරපු ගමන් කැස්සක් ඇවිල්ලා හරි ලැජ්ජා හිතෙනවා මේ මිනිස්සු ඉතිරිපිට කහින්න. ඉතින් මං කව කැස්ස හැමකෝ නඩු දන්නේ. කෑපන්. එහෙම බෑ. එයාගේ අර බීතිකාවක් තියෙනවා මේ කෑලා කරදර වෙයි කියලා. බොඩි එකේ තියෙනවා කැස්සක් කිබිසක් ආවම කරන දේ ඇඟේ ගන්න. ඒක කන්සල් කරන්නේ නැතුව අපි ඒකට බය වුණොත් මොනවාක්වත් කරන්නේ නැහැ. හොඳට මතක තියාගන්න කරප්පන් කියන්නේ උණ කියන්නේ සේරම මේ බොඩි එක දෙක කරන රෙස්පොන්ස් එකක් නේ පරිසරයට. ඕකට බය වෙලා බේත් ගන්න මොකොත් ඕනේ මේ ඇඟ වැඩ පටන් අරගෙන ඌට දෙන්න පොඩ්ඩක් බලා ගන්න කියලා. ඊට පස්සේ ගිය ගමන් ඔරුවට අයිස් තියලා උණ බැස්සුවා මොකද වෙන්නේ? අර ඇඟ කල්පනා කරනවා මේක මොන මගුලක්ද මේ ඇඟ උෂ්ණ කරගත්තේ මම බොහොම මාරි වේදන් කරලා. මේ ඇඟ අයිස් තියනවා. ඕකට වෛද්‍ය විද්‍යාවක් කියන්නේ බොඩි එකේ මේ මෙටබොලිසම් වැඩි කරන්න ඇඟ රත් කරගන්නවා. තව ටිකක් පොරවකට බුදිය ගත්තා නම් ඉවරයි. එක්ක මැරෙයි. මේක වෙලා තියෙන මැරෙන්නම බෑනේ. මොන විදියෙන්වත් මැරෙන්න බෑ. ඉතින් වගේ ඇත්තටම මේ අපි මේ මේ මනුස්සාත්ම භාවයක් ලැබනවා කියලා මට හිතෙන්නේ මොලේ කල්පනා ශක්තියත් සෑහෙන වටින දෙයක් තමයි. මේ මනුස්ස මොලේ පරිණාමයේදී ගැප් කරගෙන තියෙන දැනුම් සම්භාවය. මොන්නම තාලයකවත් මනුස්සයා මැරෙනකන් තේරුම් ගන්නෑ. එයා ඒකට ඇඟිලි ගහන්න හදනවා. ඒ නිකන් අපේ අම්මා ඉන්න කාලේ කියන කතාවක් තියෙනවා. ඇතා සද්දන්ත කුලේ ඇතා ජීවත් වෙනකන් ඌට ශරීරයේ සයිට් එක පේන්නේ නැතිලු. කන් දෙකෙන් මෙහෙම මෙහෙම වෙන්න නිසා මැරෙන්න මොහොතකට කලින් ඌට තියනවලු යකෝ මගේ ඇඟේ සයිස් එක කියලා. එතකොට හිතනවා පොළොව පෙරලන්න ඕන කියලා දඟලනකොට මැරලා වැටෙනවා. මැරෙන්න චිත්තක්ෂණයට කලින් ඌට තේරෙන්නේ මට මෙච්චර ශක්තිය තියෙනවා කියලා මොකද පෙන්වන්න නැති විදිහට හදලා තියෙන්නේ. මිනිස්සෙකුත් අපි මේ ඇත්තටම නීති ප්‍රශ්නයක් ආවොහම ලෝය කෙනෙක් අල්ලනවා. ලෙඩක් ආවොහම දොස්තර කෙනෙක් අල්ලනවා. දැනුම් ප්‍රශ්නයක් ආවම ගුරුවරේ කරන මේ තේ මං කියන්නේ වනාරක දේවල් කියලා. මේකේ වෙන්නේ Tamange ආත්මේ නිෂේධණයටපත් වෙනවා. මට කරන්න පුළුවන් හරිය බලලා බැරි නම් කෙනෙක් කන්සල් කරන එක වෙනම දෙයක්. මේක එහෙම නෙවෙයිනේ ලෙඩ වෙන්න කලින්ම ස්පෙෂලිස්ට් බුක් කරනවා. තාම ලෙඩ ඇවිල්ලවත් නැහැ. ඉතින් කොහෙම උටි අරමනච මොනකෙන් මොකෙන් අල්ලන්නේ ස්පෙෂලිස්ට් මොකෙන් අල්ලන්න තාම ලෙඩේ ඇවිල්ලා නැහැ. ඒ තරම් ඉවසන්නේ ඒ තරම් මේ ඇඟේ ඒ තියෙන ඇඟේ ස්වභාවික දායාදේ වැඩ ගන්නෑ. ඒ නිසා ඕන දක්මක් කොයි භාවනාද වෙනකොට සැරයක් වෙනකොට කලබල වෙනවා. ඒකට කරන්න දැන දෙක වෙනකොට තුන වෙනකොට හතර වෙනකොට බොඩි නොලෙජ් එක එන්න පටන් ගන්නවා. ඉවසන මිනිහා ජය ගන්නවා කියන්නේ ඒකයි. එක සැරෙන් කොහොමඩක්වත් කරන එක සැරේදී කවුරුණත් ඒ මේ කොරස් කටියවත් අත දාගන්න බැරි වෙනවා හදිසියෙට. භාවනාවේදී මේ තක්මුක්කුනේ දුක කියන්නේ. ඒ දුකම තේරුම් ගන්න නම් ඒකට මෙන්න දෙන්න. ඒ වගේම පොඩි දරුවෙකුට උගන්වනකොට ඌට අමාරු වැටෙන්න දෙන්න. අමාරු වැටෙන තුක කොහොමද ඉගෙන ගන්න? ඒව හරියන්නේ. ඒක නිසා මේ භාවනා කරන කෙනා ස්වභාව ධර්මයත් එක්ක ජීවත් වෙනවා. කැලියට යනවයි කියන එකෙන් අදහස් කරන්නේ දොස්තරත් අන ගන්න, ලෝයෙරුත් අන ගන්න, ගුරුවරුත් අන ගන්න කැලිය යනවා කියන එක නෙමෙයිනේ. උඹලා ඒ ගමේ හිටපල්ලා මම යන්නම් ටටා. ඊළ වැඩේ කරගන්න. මේක බෑනේ. මේක ඔක්කොම ඒ ඒ ඒ දේවල් වලින් අයින් වෙනකොට උපදේශ මන්ත්‍රින් අයින් වෙනකොට නිකම්ම මනස මැරලා ඉවරයි. බයට. ලිලක් ඇවිල්ලත් නැතුව. එහෙම එකක් නෙවෙයි. මේ භාවනා ජීවිතය කියලා කියන්නේ අපි හදිස්සියකට වාංගුවට උපකරණාවද පාවිච්චි කරාට පළවෙනියම කරන්න ඕනේ මේ බොඩි එක කන්සල් කරන්න ඕනේ. බොඩි නොලෙජ් එක එක පළවෙනි සැරේට වෙන්නේත් නැහැ දෙකේදි වෙන්නේත් නැහැ තුන හතර එකම දේ වෙනකොට තමයි අපි නොදන්න දැනුම් සම්භාරයක් එන්න පටන් ගන්න. ඒක ඇත්තටම මේ <coughs> මේ බුද්ධ දේශනාවේ තියෙන විපස්සනා කතාව නෙවෙයි common sense. සාමාන්‍ය බුද්ධි නමුත් අපිට ඒක මතක නැති වෙනවා. මේ හැදෙන සමාජයේ තියෙන සංකෘතතාව අනුව. කරුතර ස්වාමීන් වහන්සේ මට භාවනාදී කෙල කඳුළු ආදී තිබෙන බව වැටහුණා. කියන්නේ කියනකොට හිත හිතේ ඊට ඉස්සලා වැටහිලා නැහැ. ක්‍රමයෙන් එම ප්‍රමාණ වැඩි වුණා. ඇත්තටම කෙලඟඳුරු නැතුව මට ස්පර්ශයට ඒවා දැනෙන්නේ කොහොමද? යන හිතවිල්ල වරින් වර මතුවත් හිතට යටපත් කරන භාවනාව දිගටම කරගෙන ගියා. එවැනි ස්පර්ශයක් දෙයක් නැතුව දැකීමක් ඇති වෙන්නේ කොහොමද යන බව පහදා දෙන වෙන ඔබ වහන්සේගේ කාරණක ඉල්ලා ඒක තමයි බුදුරජාණන් කියන්නේ එහෙම දෙයක් නැත්තම් දැනුමක් ඉන්නේ නැහැ. ඒ යම් ආකාරයක් යම් නිමිත්තක් යම් ලිංගයක් යම් නමක් නැත්තම් ඒ සම්බන්ධව අදිවචන සම්පස්සයක් එන්නේ නැහැ. ඒ කියන්නේ උදාහරණයක් වශයෙන් ගත්තොත් හොඳට පෙනිච්ච ආසර්වසසේ ගෙවුනට පස්සේ ඒකට ආස්වාසි කියලා මෙනෙහි කරගන්න බැරුව යනවා. ඒකට නම් කරන්න බැරුව යනවා. ඒ වගේ තමයි මෙවුවා යම් ප්‍රමාණයකට මට්ටම ඉක්මවලා ගොරෝසුට මතුනොත් තමයි ඒක ප්‍රශ්නයක් වෙන්නේ. ඒකට උත්තර ඉල්ලන්නේ. නමුත් ඒක මතුනේ නැත්තම් ඒ පිළිබඳ දැනුමක් ඇති වෙන්නේ නැහැ. ඒ දැනුමක් ඇති වෙන්නේ නැහැ කියන දුකක් ඇති වෙන්නේ නැහැ කියන එකයි. ඒ පිළිබඳ දැනීමක් ඇති වෙන්න නම් විඥානේ රිංගලා සංඥාව රිංගලා ඒව නම් කරගෙන ලෑස්ති කරනවා කියලා කියන්නේ ඒ භවට අපිපත් වෙලා දිගට දුක් යනවා. ඒ නිසා බුදියාගෙන ඉන්නකොට බුදියන් දරින්ද කරදර ඔබට කරදර කරන තුරු කරදර වලට කරදර කරන්න එපා කියලා සාමාන්‍ය කතාවක් තියෙනවා. ඒ නිසා එන්න දින කැස්සක් කරනවා. හෝ ඉන්න දින කැස්සක් ඒවා කෙල කඳුළු ගැන භාවනා කරන්න යන්න එපා. ආවොත් ඉස්මතු වුණොත් බාධා කළොත් පමණයි අපි ඒක භාවනාට අරමුණු කරන්නේ. භාවනා අවසාන කාලයේ මගේ දෙපා බිම නොගෑවෙන ගතියක්ද දැනනවා. නමුත් ඒවා හිතට ගන්නේ නැතුව භාවනා කරගෙන ගියා. ඒකෙන් තමයි පෙන්වන්න තියෙන්නේ මේ හොඳටම දැනෙන බව දැනගෙන හැපෙන බව දැනගෙන භාවනා කරන්න ගියොත් ඒ හැපීම මතම ටික වෙලාවක් යනකොට ඒකේ විපරිණාමය කියන්නේ මොකද්ද? ඒක හිතට ස්පර්ශ කරගන්න බැරි වෙනවා. එතකොට පේන්නේ මම ගෑවිලා නෑ වගේ. ඒ තරමටම අපේ හිත අර නිමිති අර ලිංග අර ආකාර මත ඉඳගෙනයි දැනුම ඇති කරන්නේ. ඒ ලිංගේ ඒ නිමිති ඒ ආකාර නැති වෙනකොට ඒ වස්තුවේ තන් තිබුණත් සංඥා පණිවිඩේ තන් තිබ්බත් හිත කියන්නේ නෑ කියලා. ඒ තරම්ම මේ මේක වැඩ කරන්නේ රසායනික සම්බන්ධීකරණයක් කරා. එහෙම නැත්නම් ඉලෙක්ට්‍රොමැග්නටික් ෆීල්ඩ් එකක් කරා. ඒකට අදාළ තොරතුරු නැත්නම් නැහැ කියලා කියනවා. ඒ වගේ වෙන වෙන තැනකට හිත ගිය ගමන් මේක නැහැ කියලා කියනවා. ඉතින් ඒ වගේ අර මේ මයිලගේ පොතක් තියෙන එකේ තියෙනවා the man who recognized the hat as his wife. ඒ මනසට තොප්පිය දකිනකොට නෝනා නෝනා කියලාලු හිතෙන්නේ. ඒ mental disease එක. තොප්පියක ෆොටෝ එකක් තමයි මුල් පිටුවේ දාලා තියෙන්නේ. ඒ තියෙන man recognized the hat as his wife. ඒක සම්පූර්ණ සින්ඩ්‍රෝම් එකක්. ඒ මූණවල් අඳුනා ගැනීමේ ප්‍රශ්නයක් යාර තියෙනවා. ඒ නිසා මේ දැකපු එකයි වස්තුකුයි දෙක පටලැවෙනවා. ඊට පස්සේ ඉතින් තොප්පිර කතා කරනවා ඩාලින් එන්න යන්න හරි මේ කියලා. ඉතින් අපිට hina ගියාට මේ මනුස්සයාට hina යන දෙයක් නැහැ. මේ මනුස්සයාට වෙන්නේ මේ තොප්පියේ නෝන වගේ. වයර් මාරු වෙලා කියලා අපි කියන්නේ. පොඩි වයර් මාරු වෙලක් වෙලා ඉතින් හැබැයි මනුස්සයා සෞඛ්‍ය සම්පන්න මනුස්සයෙක්. මානසික රෝගේ වයර් මහරිච්ච එකේ සයිකියාට්‍රිස්ලා අඳුනගෙන තියෙනවා. එච්චරයි. ඉතින් වයර් කොයි වෙලාවෙ මේක වයර් මාරු වෙන්න පුළුවන්ද කියන එක කියන්න බෑ. ඉතින් ඒක හොඳට වයර් මාරු වෙන්න ඉස්සෙල්ලා හොඳට දැනගෙන මේක ඒ තරම්ම මේ කියන්නේ ස්නායු තුරු දෙකක් අතර තියෙන මේ සම්බන්ධතා සම්පූර්ණ ආහඹයක් සිද්ධ වෙන්නේ මේක පොඩ්ඩක් එහෙම වෙච්ච ගමන් ඔක්කොම ඉවරයි. ඒ තියෙන එකලස ඉවර වෙච්ච ගමන් යම් පිටරේක පොඩ්ඩක් කට කඩනවා වගේ ඊට පස්සේ ආයෙ පිටරේ කවදාකවත් මේ මෝරන්නේ නැහැ. වියට ඒක ඒ පොත්ත පොඩි පැලිරක් හරි ගියොත් කද්දාකත් ආයෙ වියට පැලවෙන්නේ නැහැ. වගේ මේ පිටර සිවියක් වගේ තියෙන මේ දේ මේ එකලාසය ක්ෂණ සම්පත්‍ය හැමදාම නැහැ. ඉතින් ඒ තියෙන වෙලාවෙත් අපි කරන්නේ කාමයට යොදවන්න. ඒක අවබෝධ කරන්න යන්නේ. ඉතින් වැරදුනාට පස්සේ අඬව ගන්නවා අයියෝ මෙච්චර හොඳට තිබුණ දේ දැන් වෙනස් වුණයි කියලා ඒ බුදුරජාණන්සේ සඳහන් කරන උඹට ඕක හොඳට දැනගන්න ඕන නම් හොඳට වැඩ කරන වෙලාවෙම ඕක වැඩ කරන කොච්චර ක්ෂණ භංගුරවද කොච්චර අහම්බයක්ද කියන එක දැනගත්තොත් යාට තේරෙන පටන් ගන්නවා මේකේ තියෙන අනිත්‍යත්වය. කන්නේ ස්වාමීන් වහන්සේ මේ කමටහන් වලට අදාළ නෝද නොලියාම බැරි විය. විඥානයේසා නාම රූප දෙකේ දරකොටු මිටි දෙකට සමාන කර දේශනා කර ඇත. ඒත් අද වගේ විඥානස නාම රූපේ තණ්හාව නැමැති සිප්පණිගේ ගෙතීමට හවුල් වන ආකාරය තවදුරටත් කවදාකවත් නොමැති ආකාරයට වැටුණු දවසක් නොමැත. කවදාකවත් නොමැති ආකාරයට වැටුණු දවසක් නොද කොයිතරම් උත්සුකව එතන එතන එතෙන්ීම මේ ගැටේ ලිවීමට ඉඩ නොතැබිය යුතු බව හොඳින් වැටහිණ. තෙරුවන් සරණයි. ඒක ප්‍රශ්නයක් වශයෙන් නෙවෙයි ප්‍රකාශයක් වශයෙන් තියෙන්නේ සම්පූර්ණ අවබෝධ කරගෙන කියලා දැනෙන නමුත් ඒක අහනකොට උනන්දුවක් ඇති වෙච්ච බව ඒ වාක්‍යයේ කියනකොට තේරෙනවා. ගරු ස්වාමීන් වහන්සේ හිතේ ඇතිවන විවේකී අවස්ථාව ආනාපාන වෙන වශයෙන් නොදැකීම දැන් කලින් කලට එන බව දැනේ. නමුත් ගෙදර ගියාට පසු මේ නැවත ඉස්සර තත්ත්වයටපත් වීමට පුළුවන්ද? මම සක්මන් භාවනාව හොඳින් කළ බව මේට හේතුවසේ දැනේ. ප්‍රීතිය ඇඟේ උඩ සිට පහළට වේවයක් වගේ දැනෙන ගතිය එන විට ඒ ගැන දැන ගැනීම විඥාණයෙන් වළංගු වීමක්ද එසේ එන විට කල යුත්තේ දිගටම සියුම් දැනීම ගැන බලා සිටීමද එතකොට නිකන් මේ දෙවෙනියට අංක දෙකේ අර්ථය සඳහන් කරන එක ගැන මතයක් ප්‍රකාශ කරනවා නම් Taman අර ඊටාම සියුම් තත්වයක ආනපන නැති වෙලා නැහැ නමුත් මේ ආශාසි මේ ප්‍රසවාසි කියලා තේරෙන ත්‍විවිධ තත්ත්වේ ඉන්නකොට ඇඟේ මේ රෝමෝද්ගමනයක් සිද්ධ වෙනවා. එතකොට තමයි තියෙන්නේ මේ රෝමෝද්ගමනේ එන්නේ ඉස්සෙල්ලා ඒ සියුම් තත්ත්වය කොහොමද මේ රෝමෝද්ගමනේ තියෙද්දිම අර සියුම් තත්ත්වය දැනගන්න පුළුවන්ද කියලා ඒ රෝමෝද්ගමනයට හොඳට එයාගේ වැඩටි කරන අතරේ ඒ හරහා ඒ සියුම් භාවය දැකගත්තොත් බාධාවකින් හෝ ප්‍රීතියකින් තොරව සියුම් தත්ත්වය දන්නවට වැඩිය හොඳයි මේ ප්‍රීතියක් තියෙද්දි සියුම් தත්ත්වය කැඩෙන්නේ නැහැ කියලා දැනගන්න. ඒක වෙන්නේ ප්‍රීතිය එන්න ඕනේ, ශබ්ද එන්න ඕනේ, වේදනාව එන්න ඕනේ, කොයි එක තිබ්බත් ඒ යටින් ඒ ප්‍රීතිය තියෙනවා. ඒක හරියට මේ වතුර වලක සල්වීනියා හරි පාසි හරි බැඳිලා තියෙනවා. ඒ පාසි වල හැඩේ හුළඟේ හැටියට වෙනස් වෙනවා. ඒකේ හටයි මේ හටයි තරම් දෙනවා. නමුත් අඩිය වතුරට මුකුත් වෙලා නැහැ. අඩිය වතුර බොහෝම පිරිසිදුයි. ඒක තිබුණත් Taman දන්නවා අඩියේ පිරිසුදු වතුර තියෙනවා කියලා. අයින් කළ බැලුවොත් අඩියේ වතුර තියෙනවා. ඒ වගේ තමයි විවේකය හැමදාම මේ නිසල විලක් වගේ අඩිය තියෙන ඒ උඩ ඔකලස් මේ ඔය සෙවල පට්ට සල්වීනියා වගේ දේවල් පාවෙනවා. නමුත් ඒකෙන් අර වතුර කෙලසුණයි කියලා හිතා ගන්න නරකයි. ඒ ඒ දේවල් අයින් කරපුවාම අර යට තියෙන මේ ප්‍රීතිය වගේ දේවල් අයින් කරුවත් විවේකයේ තියෙනවා කියලා දැනගත්තොත් එතන අපි ප්‍රීතියෙන් ප්‍රශ්නයක් ඇති කරගන්නේ නැහැ. සමහර විරදී මේ සියුම් දැනීම ගැන බලා සිටින විරදී මම නැතුවක් මෙන් දැනේ. පසුව පැයකට පමණ පසුව නැවත ශබ්දය ඇසීමට පටන් ගනී. මේ සාමාන්‍ය සිදුවීමක්ද? අතර මේ සියුම් තැනම දැනෙනකොට සියුම් මට්ටමට ගියාම මේ මම මේ මම නොවේ කියන සීමාවක් නැහැ. ආස්වාද ප්‍රසද්ද කියලා වෙනසක් නැහැ. ඒක දැනෙන්නේ ඇහෙන්ද කනින්ද නාසයෙන්ද දිවෙන්ද කියලා වෙනසකුත් නැහැ ඒක දැනෙනවා. ඒ වගේ මේක මට අයිති දෙයක් නැති බවක් දැනෙනවා. ඉතින් මේ වගේ දේවල් ඒ තිබුණ අපේ ඒ ලිංග නිමිති ආකාර දිය වෙලා ගියාට පස්සේ ඒ මම යට නැත්තම් සක්කාය දිට්ඨියට එහෙම නැත්තම් දෘෂ්ටියකට බැහැ ගන්න බෑ හැබැයි බෑ ගන්න බැති වුණාට මේ අත්දැකීමට මුකුත් වෙන්නේ අත්දැකීම එහෙම තියෙනවා සතියත් එහෙම තියෙනවා ඒක නමුත් අපිට අපේ මතක සටහනකට අලුත් දෙයක් අලුත් පිටුවක් මේක නිකන් අහම්බයක් වගේ නැත්තම් මම නැති වුණා මම අසරණ වුණා මම තනි වුණා මම පාළු වුණා කියලා ප්‍රතික්ෂේප කරාට ඒකට ගිහිල්ලා බුද්ධ විඳනට පස්සේ කිසියම් වියදමකින් තොරව නඩත්තුවකින් තොරව ලෝකෙ උප්පරීම සැපය හොඳම ඕජාව අර චිත්තක්ෂණේ ලැබෙනවා. ඉතින් ඒකට තියෙන හුඹස් බයට තමයි කෙලස් කියලා කියන්නේ. ඒකට යන්න ඒක භාවනාවෙන් ආවත් ඉදිරියට යන්න බයයි. ඒකට කෙලස් කියලා කියනවා. ඉතින් මේ කෙලස් බොහොම තුනී දෙයක් ඒක අර වතුර තියෙන පාසි වගේ. නමුත් බුද්ධ සද්ධාව, සීලය, පෙළ කරපු රුද්ද, ඒ වගේම සහාසිකෝ මේ කඩාන යන්න තියෙන ගතිය වගේ තියෙනවනම් ඒ කෙලස් බොහොම පුංචි බාධාවයි කරන්නේ. නමුත් කර්ම ශක්තිය තියෙනකන් ඉතින් අපිට යන්න බය හිතෙනවා. ඉතින් ඒ නිසා ඒ වෙලාවට මම නැහැ. මම නැහැ කියලා කියන්නේ දිට්ඨිය නැහැ. මනින්න පුළුවන් මාන්නයක් නැහැ. අතුලස පිළිස කියලා වෙනසක් නැහැ. තණ්හා කරන දෙයක් නැහැ. මේක හැම තැනම තියෙනවා. ਸਰව ව්‍යාපීව තියෙනවා. මටත් නෙවෙයි තියෙන්නේ. ඒකට අර මේක මේ මයි කුට්ටිය කඩාන කණ්ඩෝණ කියන හැකියපෙන්නේ නැහැ. ඒ අර ලෝකයේ ඇති වෙච්ච දවස්වලම මේ මුලින්ම ආපු ප්‍රාණීන් පීතිබක්ඛා භවිෂති කියලා නේ කියන්නේ. ඒවල ප්‍රීති ආහාර කරගෙන ජීවත් වෙලා තියෙනවා. ඊට පස්සේ එතකොට තිබිලා තියෙනවා මේ පප්පටකේ කියලා ඕජාවක් පොළොව වැහිලා ඒක නිකන් දැන් කාලේ කියනවා කියන දේ අයිස්ක්‍රීම් වගේ එකක්. අර පීතිය විදිහට මනසක එක එක ලේව කාලා බලපුවම හරි රසයිලු. ඊට පස්සේ ඕක කන්න පටන් ගත්තා. කණ්ඩ පටන් ගත්තට පස්සේ අර සැහැල්ලු ගතිය නැති වෙලා පාත් වුණලු පොළොවට. ඊට පස්සේ හැම එකම කණ්ඩ පටන් අරගත්තලු එකෙක් ආපු හින්දා අන්තිමට මේ මිනිස්සු පොළොවට ඇවිල්ලා කණ්ඩ පටන් ගත්තාම පප්පටකේ නැති වුණාලු. ඊට පස්සේ බදාලතා කියලා જાතියක් ආවලු. ඒකත් ඔය දඹල වැලක් වගේ කොලියත් කන්න පුළුවන්, මුලත් කන්න පුළුවන්, ඇටත් කන්න පුළුවන්, ඔක්කොම කන්න පුළුවන්. ඊට පස්සේ ඔක්කොම කාලා ගියාට පස්සේ සංජාත හැල්වි පහළ වුණාලු. ඒ ගෝයන් වල කෙලින්ම පෑහපු තැම්බිච්ච බත්ලු තියෙන්නේ. ඉතින් මිනිස්සු එක කකා ඉන්න ගමන් එක එක කරපු දේ ටිකක් ගිහලා ගෙදර තියාගත්තලු. හෙටට. අනිත් එකත් බැලුවලු ඊට පස්සේ වැටවල් ගහන්න පටන් ගත්තලු. වැටවල් ගහන්න පටන් ගන්නකොටම වී ඇටේට හාල් ඇටේට කොත්තක් ආවා. ඊට පස්සේ රකින්න පටන් ගත්තලු. ඒක නිසා මිනිස්සයා මේ කොටු කරලා කණ්ඩ හදාගත්ත ගමන් ඉතින් වැට කඩළු හදාන දෙපා වෙලි බැඳගෙන නඩු කියාගෙන අර මුලින්ම තිබුණ විදිහට වගේ තමයි ඔය ඔය සුකේට ගියාට පස්සේ කිසිම කොටු කරන්න ඕනකමක් නැහැ. මොකද හැම වෙලාවෙම මේ විවේකේ තියෙනවා. කාටවත් අයිති දෙයක්වත් නෙමෙයි. ඒ නිසා මට පැකට් එකකට දාගෙන සීල් කරගෙන සිප් කරගෙන ඉනේ ගහ ගන්න ඕනකමක් නැහැ. මොන තරම් පහසුද කියලා බලන්න. ඒ වුණාට අපිට හිතෙන්නේ මොකද්ද බැංක account එකේ ගාණ නැතුව ඌව කොච්චර තිබ්බත් වැඩක් නැහැ නේ. බැංක එකේ ඉන්ෂුරන්ස් වල සෑහෙන තැම්පතුවක් නැත්තම් මේ ප්‍රීතිය වැඩක් නැහැ කියලා අපි කරන්න හදන්නේ අපේ අයිතියට කොටහ කඩා ගන්න හදනවා. ඒ දෙවිඩිය තුප්පහිකමක් මනුස්ස ජීවිතේම නැහැ. ඉතින් ඒ නිසා මේ සංඝයාට බුදුහාමුදුරුවෝ ඇති කරපු මේ සාංගික වස්තු පිළිබඳ සන්දර්භය සංඝයාට සාංගිකල පූජා කරාට පස්සේ ඒක මේ අගත අනාගත සදිස සංගත සංගත සංගත දින පැමිණි නොපැමිණි සියලු සංඝයාට දුන්නා. එන් ගාමිති කෙනෙක්ගේ කාලය තුට්ටික තියලා අනේකයි තියෙන්නේ. ඊගාවෙන එක නම් ටිකක් කාලය අනේකයි තියෙන්නේ. අර කොටු කරලා වෙන් කරලා තියාගන්න බෑ. අපේ අමනියෝ තකතිරෝ හිතුවලු මේ කොමියුනිස්ට් ධර්මය කියන්නේ ඔකට කියලා. 1938 39 සමාජවාදී කියන්නේ ඕකයි කියලා මේ සංඝයා සේරම මේ කොමියුනිස්ට්ලා දිනවනේ. අර බුදුහාමුදුරුවෝ ඇති කරපු මේ සංඝ සමාජයේ තියෙන සාංගික ක්‍රමය තමයි මේ කාල් මාක්ස් තුමා දුන්නේ කියලා. ඔය හැම පාටිකටම නම් තියලා තියෙන සංඝයා වහන්සේ නම. අර මුදල් එකතු කරලා තියෙන සංඝයා. මුල් වෙලා තියෙන සංඝයා මේගොල්ලෝ හිතුවා මේ ගීගේ අරපු කටිරයි නැති කටිරයි දෙකටම සහෝදරය මචං කියන්නේ ඉන්න පුළුවන් කියලා. ඇත්තටම අපි ඉස්කෝලේ යන කාලේ නෑ යුනිවර්සිටි යන කාලේ මගේ මගේ ලේ මගේ තවදරෙක් හිටියා තනි කොමියුනිස්ට්. එයා පැහැදිලිවම කියවනේ කවදාද මුළු ලෝකෙම කොමියුනිස්ට් වුණාට පස්සේ ඔක්කොම හරි කියලා. අපිට එහෙම හීනයක් තිබුණනේ. ඉතින් එහෙම මේ ආර්ථිකය හරහා මිනිස්සුන්ට විවේකී ලබා දෙන්න පුළුවන් නම් කාල් මාර්ක් බුදු විලාටත් එහා පැත්තේ ඉඳ තියෙන්නේ. ඔව් කඩා වැටුණාට පස්සේ පේනවා ඒක මනස හදා ගන්නතු බෑ. මනස හැදුවාම වෙන්නේ මේ සියලු වස්තුන් සමසේ සලකනවා සියලු කෙනාට සමසේ සලකනවා. එදාටයි විවේකය ලැබෙන්නේ. එහෙනම් මගේ කොටස කඩා ගන්න තාක්කල් කවම දාකවත් මොනම හේතුවකින්වත් හිතට ඒ ලැබෙන සැප ආංශික සැපක් පූර්ණ සැපේ ලැබෙන්න නම් සියල්ල විසෙයි ඒ කියන්නේ අර අලිපන්තියට පැටියක් හම්බෙච්චාම හැම ඇතිනියටම කිරියට එනවා කියලා කතාවක් තියෙනවා. අන්න ඒ වගේ එතකොට කොයි එකනටත් අම්මා කියාගෙන ජීවත් වෙන්න පුළුවන් නම් ඊට පස්සේ ආරසා පිළිබඳ කිසි ප්‍රශ්නයක් නැහැ. අපිට වෙලා තියෙන්නේ මේ සම්පූර්ණ අධ්‍යාපන ක්‍රමය උගන්වන්නේ මොකද්ද? උඹේ කොටහ වෙන් කරගනි. ඒකලිලේක ලේබල් ගහපන්, පැක් කරපන්, තියාගනින් ආරසා කරපන්. උඹට ඒක තමයි සාහනීය කියන්නේ. මැරෙන දවසේ වතුර ගා ගන්න වෙනවා පපුවේ කවුරු හරි පෙරේතෙක් ඇවිල්ලා අර කරගන්නවා. ඒක බුදුහාම කියන්නේ අප්‍රිය දායාදේ කියලා. දරුවන දුන්න පස්සේ දරුවා විනාශ කරනවා බල බල ඉඳද්දී. ඒතර රුපියල් රුපියල් එකතු කරලා හදපොන සර මොකද වෙන්නේ? එකතු වෙච්ච ධනෙ වැඩි වෙන තරමට දුක වැඩි. නමුත් ඔක්කොගෙම මේ සමසේ පිටි ගන්නවා කියන එක මෛත්‍රියෙන් ටිකක් කරන්න පුළුවන්. නමුත් විපස්සනා වෙදි මෙතන ගෙනාට පස්සේ ආංශික වශයෙන් පෙන්වනවා උඹ කායානුපස්සනාවේ දක්ෂමක් ඇති වෙනකොට පළවෙනි පාඩම තමයි උඹේ කොටහ කියලා එකක් නෑ. නමුත් මේ පොදු වස්තුවට උඹ විවෘත වෙනවා. මේකට කැමතිද? කැමති නම් විතරයි මේ චිත්ත සංස්කාර ඉස්සරහට යන්න යන්න පුළුවන්. ඉන්නේ මේකටත් බය නම් ඔය ආපහු යනවා කාම ලෝකෙට. ආපහු යනවා මේ වස්තු වස්තු කාමයට නම් ක්ලේශ කාමයට. එනිසා ඉස්සරහට යන්නේ භාවනා කරන දක්ෂකම නෙවෙයි. සම්මාදිට්ඨියයි යෝනිසමංසකාරයයි තියෙන එක නෑ යහට යනවා. ඒක භාවනාවේ මේ පරි වෙනස්ම කටයුත්තක් කියලා. අදදින ඔබාංශිකේ ධර්මදේශේ ඊටම නැවෙන අවබෝධ වතර එමගින් මාහට ඇති වූ ඇති වූ ගැටළු බොහෝමයකට විසඳුම් ලැබුණේ. අදදින උදේ පරයන්කේ මම පැයකමාරට වඩා සිටිමි. තවදුරටත් සිටියා කිව්වත් දානේ සඳහා යා යුතු බැවින් නිමිතිනේමි. මෙවැනි පරයන්කයක් අවසන් වන්නේ සමාධියේ ඉබේම බැස යාමකින්ද එසේ නැත්නම් නැවත නැවත මෙවැනි පරයන්ක වලට එළඹ ඒ తত্ত্বය සිද්ධ කිරීමද කළ යුත්තේ කර්ණන් පහදා දුන්න මැනවි. මට පේන්නේ පටලවිල්ලක් මෙතන තියෙන්නේ. අද දින උදේ පරිණාමකේ මම පැයකමාරට වඩා සිටියෙමි. තව දුරටත් සිටිය හැකි වුවත් දානේ සඳහා ආයුතු පෙන් මිදුනේමි. මෙවැනි පරිණාමකයක් අවධාන වන්නේ සමාධිය බැස යාමෙන්ද නැ බඩගින්න ඇවිල්ලි. මේක පැහැදිලිව පේනවනේ. කෑමට තියෙන කෑදරකමනේ මේ මේ ලියලා දෙන එක මං කියන්නේ. සමාධිය වුණා නම් ඉතින් බෙල්ලෙක් ගන්න තව ටිකක් වෙලා තියෙදි කලින් නැගිටින්න බෑ. මේ මේ මේ නරක දෙයක් නෙවෙයි. මේ හුරස්පරස් ලියන රින රචනෙම මම කැම නිසා මම නැගිට්ටයි කියලා අහනවා. ඒකල මගෙන් අහනවා. ඒ ප්‍රතිංකේ සමාධිය බැහැලා ගිහිල්ලාද මම නැගිට්ට කියලා අහනවා. ඒක නිසා ඒ අර මේකට සර්වචනාංශ කියන්නේ මුලින් කියපේක නෙවෙයි පස්සේ කියන්නේ පස්සේ කියපේ නෙවෙයි මුලින් කියන්නේ 100න් එල කතා කරපන් කියලා කියනවා. හොඳ දෙයක් වෙලා තියෙන මම නෑ කියන්නේ. නමුත් අවසානයේ නිගමනයක් වෙන හොඳ එකක්. එසේ නැත්නම් නැවත නැතු මෙවැනි පරියන්ක වලට එළඹ ඒ தત્ත්වය සිද්ධ කිරීමෙන්ද කළ යුත්තේ ඇත්තටම කරන්න තියෙන්නේ. එවැනි தત્ත්වය සිද්ධ කරන්න ඕනේ. පුළුවන් තරම් වැඩි කරන්න ඕනේ. නමුත් අර මුල් වාක්‍ය දෙක සම්පූර්ණ පරස්පර විරෝධී. එහෙම නැත්නම් මේ ඔය භාවනා කරනට හැම පරියන්කම හැම කෙනාටම හොඳ නැහැ. භාවනාව දවස් 7-8ක් ගියාට පස්සේ පරියන්ක 7-8කට පස්සේ තමයි එකක් ආයන් දවුන් වෙනන් තියාගන්න කියලා දෙනවා ටික. ඊට බහුවෙන්ද දෙනවා හොම්බෙන් යන්න ඉඳගෙන ඉන්න බෑ <laughs> පුපුරු ගන්නවා කරන්න දෙයක් නැද්ද කියන විතරක් මේකට ආවේ කියලා හිතෙනකන් දෙනවා. ආය දවස් 7-8 වෙනකොට ආ ඔන්නක තියාගන්න කියලා එකක්. හරි පාඩ බිස්නස් එකක් තියෙනවා. අර ස්වාමීන් වහන්සේ දිගටම නාසිකාග්‍රේ බලාගෙන හුස්ම සංසිතියේදී අවස්ථාවේ සියලු වේදනා බලමින් සිටියේ. එක පාරටම වහන්සේ ඊට සාන්තව වෙන්න පාතේ වඩිනවා දුටු වෙමි. මම බොරු නෙවෙයි කියන්නේ මේක දීලා තියෙනවා. ටික වේලාවක් ඒ දර්ශනේ නැති විය. තවත් අවස්ථාවේ අවුරුදු 4ක පමණ කුඩා ළමයෙකු පැවිදි වී ඇවිදිනවක් මෙන් දුටියෙමි. මේ නිමිත්තක්ද? අනියම් මේ වන්දන්නේ. කොහොමරි කරන්න තියෙන්නේ හිත හිත මේ වගේ විවෘත කරලා පස්සේ කියන්නේ කළු ලෑල්ල මකලා දැම්මා වගේ මැකුවට පස්සේ নানা ආකාර දේවල් පේන්න පටන් ගන්නවා. ඒක කොච්චර සජීවීද කියලා කියනවනම් කොච්චර සිත් ගන්නසුලුද කියනවා මේ ඇත්ත දර්ශනයකට වඩා ඉතාමත්ම පනපෝලා ඉතාමත්ම සජීවීව පේනවා. ඉතින් ඒ වෙලාවට ඔහොම ලියන්න නෙමෙයි හිතන්නේ ඇත්තට ෆොටෝ එකක් ගන්න තරම හිතනවා ඒ තරම් පේනවා. ඒක වෙනද කිසිම සැකයක් උපදවන්න එපා. ඒ කියන්නේ හිත පිරිසුදු වුණාට පස්සේ නේ වැස්සකට පස්සේ මේ කඳු වලලු ලස්සනට අපිට පිරිසුදුලා පේන්නේ. ඒ වගේ තමයි අර හිතේ තියෙන දේවල් මතු කරලා ආවම හිතා ගන්න. දැන් මේක නම් ස්වාමීන් වහන්සේට මම පින්න පාත වඩනවා දකින්නවා දන්නවා ඒක. ඔත් එහෙම නෙමෙයි තමන්ම හරියටම තමන් සිද්ධ ඒක සම්බන්ධ වෙච්ච සිද්ධි දැකපුවහම හැඟුම් ආවේග ඇවිස්සෙන තරම් ඒක ගැන ඒක ගැන පුදුම වෙන දෙයක් නැහැ ඊගා ප්‍රශ්නට යනවා පරියංකේ සිටිනට වේදනා නොදැනෙන්නේ හිත සමාධිගත වී ඇද්ද එහෙම නැත්නම් නින්දට වැටීද පැයක් පමණ වේලාවක් වේදනාවලින් තොරව හිඳගෙන සිටීම හොඳ ලකුණක්ද මේකෙදී මේ ආකල්පයේ පුංචි වෙනසක් ඇති කරන්න ඕනේ භාවනාවේදී විශේෂම විපස්සනාවේදී නොදැනෙන නොපෙනෙන කිසි දෙයක් ගැන කතා කරන්නවත් එපා හොයන්නවත් එපා. හෙව්වොත් වෙන්නේ අනවශ්‍ය දුකක්. නැති වේදනාවල් ගැන හොයනවයි කියලා කියන්නේ ඒක කියන්න වචන නෑ. ඒ නිසා විපස්සනා කියන්නේ යමක් ප්‍රකටද ඒක ගැන විතරක් කතා කරනවා. නැති දේවල් හොයන්න යන්න එපා. නැති දේවල් හොයන්න පටන් අරගත්තොත් ඒක මේ අර පෑදිතියට බොරදිය දැමීමක් වෙනවා. අනාකූල ප්‍රවාහය ආකූල කරනවා වෙනවා. එමෙ හිතෙනවා ඇත්තට බුදුම හිතෙනවා මෙච්චර වද දෙවි තිබුණු කය. මට පැය එකමාර දෙක යනකම් දැනෙන්නේ නැතුව තියෙනවා. නමුත් ඒ වෙලාවේදී නොදැනෙන අහක යන මේ නයි ඔඩොක් වේදා ගන්නවා වගේ ඒ කරදර දාගන්න එක අපේ හිතේ තියෙන කෂට ගතියක්. පුතඥයාගේ හැටි මුක්කක් කරේ කරදරයක් ඉල්ල ගන්නවා. මේ ඒකේ ප්‍රවෘත්ති අහනවා කියන්නේ වෙන මොකක්ද? ටෙලිවිෂන් එකේ නිවුස් බලනවා කියන්නේ වෙන මොකද්ද? ඒ වෙලාවේ කිසි වැඩක් නැහැ. බත් එකත් අතට හම්බෙලා දිනවා. අර කොහේ හරි ගුණ අරපයක් කියනකොට ඒක හිතට වැටිච්චාම ඔයා දන්නවද අද ප්‍රවෘත්ති වලට මේක ඇහුවද? නෑ. එන එන්නකෝ. මේ අර උයාගත්ත බත කාපන්කෝ. ඒක නෑ. අර කොහෙන් හරි ඒ ඒ බතට උම්මලකට ගෑල්ලක් වගේ කාගේ හරි ගුණ අරපයක් පෙන්වන්න ඕනේ. ටෙලිවිෂන් කාර්යොත් ලෝකෙ සිද්ධ වෙන හොඳම අපරාධය. හොඳම නොකල යුතු නොප්පනාවක් දේවල් ගෙනලා පේනවා. ඒ නිසා මේ හිතට අර කූඩල්ලා කොට උඩ තිබ්බට වගේ ඒ සැප විඳින්න දන්නේ ඒක මොකක් හරි එකකින් අර කරදර සොයාගෙන යනවා. ඒක මානව අයිතිවාසිකමක් කරගෙන තියෙනවා. ඇයි මට බැරිද ප්‍රවෘත්ති බලන්න නරකද නෑ බලන්න නරකක් නෑ බලන්න. ඒකේ දෝෂයක් නෑ. නමුත් අර ලස්සන gedara තිබුණ වාතාවරණය ඔක්කොම තියේදී කොහෙදෝ ලෝකේ තියෙන ඇමරිකාවේ හොයලා තියෙනවා මේ ඇමරිකන් මිනිස්සුયો බයෙන් චකිතෙන් ඉන්න තාක්කල් පරිපාලනේ ලේසි කියලා. මිනිස්සු අන්ධබන්ද වෙලා ඉන්න තාක්කල් පරිපාලනේ ලේසි. ඒක නිසා ඒ ඒ ඒ මූලධර්ම ඉදිරිපත් කරන කට්ටිය කියනවා World Trade Center එකට ගැහුවෙම CIA එකෙන් කියලා. ඒ වගේම chicken gunya, anthrax, ඒ ලෙඩ රෝග සේරම හදලා දානවා හිටපු ගම මිනිස්සුන්ගේ අවුරුදු 20කට ඉස්සෙල්ලා plan කරලා තියෙන්නේ මිනිස්සු හොඳට සතුටෙන් ඉන්නකොට මොකක් හරි එකක් දාන දාලා කියනවා හරි කෙලියක් යන්න දින දැන් අත්තනයි මෙතනයි හැමදැනම chicken ගුන්නියා ආවොත් මැරෙනවා කොහේ ඉන්නද කියන්න බෑ ඒ පරිස්සම් වෙලා කිව්ව ගමන් ආර ඔක්කොම ඉවරයි ඒ ටික ඔක්කොම පෙන්නලා දීලා තියෙනවා ඒ ඔය මම ඉස්ලාම ඇමරිකාවේ යන්න හදනකොට ඒක තිබුණ ඔය මේ chicken ගුන්ණය නෙවෙයි swine flu. ඉතින් මට තුන් හත දිනකුත් තිබුණා පණිවිඩය යන්න එපා ස්වාමීන් වහන්සේ මෙහෙම එකක් තියෙනවා කියලා. ඒ මට ඒක හැඟීමක් ආවේ නෑ. ඊට පස්සේ මම සුබෝදාරාමයට යන ගමන් නෝවිජන් කාර්යයක් හිටියා ඒ කාර්යකේ සුබෝදාරාමේ ස්වාමීන් හිටියා කොණ්ඩ බැඳපු පරණ නෝවිජන් කාර්යය. ඉතින් මනසේ මයිලකට කතා කරනකොට මට මොකකින්ද නෑ මම නෝවිජන්ද කියලා. බය වෙලා හිටිය කොහොම සාංශ දන්නේ මේ මම නෝවිජන් කියලා. ඊට පස්සේ මම કોઈ නම කිට්ටු මම වැඩ කරේ නෝවිජන් කම්පැනි එක. මට නම් හිතා ගන්න බෑ ස්වාමීන් වහන්සේ කියලා නිකන් මිනිහා ඊට පස්සේ මම කිව්වා මෙන්න මෙහෙම මම ගිහුවා මම ඇමරිකාව ඉන්නේ කියලා. ඊට පස්සේ කිව්වා මෙන්න මේ ප්‍රශ්නයක් තියෙනවා. මේ හැටි බයක් ඇතිගෙන තියෙනවා මේ ස්වයින් ෆ්ලූ එකක් තියෙනවා කියලා. ස්වයින්සත්ව කනවාද කියලා ඇහුවා. එයි කියලා මේ ඔක්කොම පොලිටිකල් සෙල්ලන්නේ ස්වාමීන් වහන්සේ. මම ගියාට පස්සේ ආටිකල් එකක් කියෙව්වා. ඒ ස්වයින් ෆ්ලූ වලට ප්‍රතිජීවකයේ හදන කම්පැනි විතරක් ආර්ථිකය 700 ගුණයකින් වැඩි වෙලා සම්පූර්ණ ඇමරිකාවේ ආර්ථිකය වැටෙද්දී ඌ ජෝර්ජ් බුෂ්ට මෙච්චරක් දීලා තියෙනවා ඊට ඉස්සෙල්ලා ඊට පස්සේ ජනමාධ්‍ය දුන්නා මෙතනත් ස්වයින් ෆ්ලූ අතනත් ස්වයින් ෆ්ලූ මෙතන වහාම ප්‍රතිජීවක ගන්න එක එක කඩේක ඇන්ටිබයොටික්ස් නැතුව ගියා ඒක හදන කම්පැනි විතර ඉතින් ඌ කියන ඔය සෙල්ලම තමයි යන්නේ කියලා. ඊට පස්සේ මම බැලුවා National Geographic එකේ අවුරුදු දෙකකට ඉස්සෙල්ලා ස්වයින් ෆ්ලූ ගැන සම්පූර්ණ ආටිකල් එකක් දැම්මා. එතකොට ඒ ලෙඩේ එනකොට පෙන්වුවේ කවදාකවත් නැති රෝගයක් ඇවිල්ලා කියලා. අවුරුදු දෙකකට ඉස්සෙල්ලා රිසර්ච් ආටිකල් එකක් පබ්ලිෂ් වෙලා තියෙනවා ස්වයින් ෆ්ලූ ගැන. තන්නේ කර බය කරලා ගෙනියන ප්‍රවෘත්ති පැටසටනක් තියෙනවා. ඉතින් ඒකට පුරුදු වෙලා අපි අපිට දවසට කුණු කන්දල් ටිකක් නැත්තම් මොකද මොකද වගේ. විවේකයක් හම්බෙච්ච ගමන් හරි පාළුයි. හරි කම්මැලි. අපි කියන්නේ කුඩල කොට්ටේ උඩ තිබ්බා වගේ කියලා. ඉතින් අපි කොහෙන් හරි කාගේ හරි කුණු කන්දලයක් මේකට දාගෙන අවුල් වුණාට පස්සේ අර කූඹි ගුල කවුස් වුණාට පස්සේ හරි ලේසි පරිපාලනය. ඒ නිසා විඥාණයට ඕනේ සෙල්ලමක් කරන්න පුළුවන් හිත කලබල වෙච්ච එකම. මේ ගිල්ට් එක කියලා ගත්තේ ෆ්‍රස්ට්‍රේෂන් කියලා එක. එහෙම නැත්නම් මානසික ආතතිය කියන එක ඒක තියෙනකොට විඥානේ නිසින්ින්ද වැඩ. කිසි කෙනෙකුට මේ විඥානේ සෙල්ලම් බලන්න බෑනේ. ඒකට ෆ්‍රස්ට්‍රේෂන් එකක් කිල්ට් එකක් නැත්නම් ඒකත් නිකන් පාළුයි පාළුයි වගේ. ඊට පස්සේ ෆ්‍රස්ට්‍රේෂන් එක හදා ගන්න. අයියෝ ඒක දිහා බලනකොට මේ බෙදාගෙන කරන පරිප්පුවක් තියෙන. ඇද්දගෙන නාන නෑමක් තියෙන. ඉතින් අපි භාවනා කරන කෙනා ඌව මොනවද බලන ඉන්නකොට ඔක්කොමලා කියන මීයක් සැරයක් කැක්කමක් විපරුමක් නෑනේ. මුන්න නිකම්ම ගොරකේ. අමනේ මොන්නම දෙයක්වත් ගණන් ගන්නෑ. පොන්නයි කියලා කියන්නේ. එහෙම නැත්නම් තව වචනයක් කියනවා නෝන්ජලයි කියලා. නෝන්ජලයි. ඊමණස කුප්පන්න බෑ. මේ කුප්පණයෙන් තමයි මුළු ආර්ථිකේ මෙතනින් ගහෝ ඇඩ්වර්ටයිස්මන්ට් සෙල්ලම ෆාමසිටිකල් ඉන්ඩස්ට්‍රි එක. ඒ වගේ ඉන්ඩස්ට්‍රීස් හයක් අඳුරගෙන තියෙනවා detrimental six trends කියලා. economic history එකෙන් මේ හරහා තමයි මිනිස්සු නිතරම පැලහෙන්න කබලේ තියලා රත් කර කර රත් කර කර තමයි මේ ගේම ගෙනියන්නේ. ඒ නිසා කවුරක්වත් ඒ ඒ ආණ්ඩුකාරයෝ කැමති නැහැ කවුරක්වත් පැත්ත කරලා තමන්ගේ වැඩක් බලා ඉන්නවා. මොන විදිහකට ඉන්න දෙන්නේ කොහොම හරි ඇදලා යත් දා ගන්නවා මොකට මේ පුත්‍ර ජනසි කියන්නේ ඔය කුණු සමාජයෙන් වෙන් වෙලා පැත්තකට ඵලයන් යෑමම ඒ ඒ සමාජයෙන් අපේ ලොකු සාහිත්‍ය ලියලා තිනවා අසભ્ય ප්‍රවෘත්ති වලට අසભ્ય ප්‍රවෘත්ති වලින් ගහන ප්‍රවෘත්ති පත්‍ර අසලකටවත් නොගත යුතුයි. එක ප්‍රවෘත්ති පත්‍රකයක්වත් අපිට ඕන කරන දේක් පෙන්වන්නේ නැහැ. අපේ සුබ සිද්ධියක් නැහැ. තියෙන්නේ අර මිනිස්සුන්ට කොහොම හරි ටෙන්ෂන් එකක් ඇති කරගන්න. එහෙම නැත්නම් ආතතියක් ඇති කරන්න. ඉතින් අපි මේ ආටිකල් තමයි ඔය ඔය කියවන්නේ. භවනා කරනකොට හොඳට මේ දෙක පෙන්නනවා. ඔබට ඕනේ ඒ කුතුහලයේ දනවන පැත්තද කාම ලෝකේද නැත්නම් විවේකයේද? හම්බුනාට පස්සේ තෝරණ කරද්දී ගතියෙන් Tamange ඉදිරි පෙත ඉදිරි ගමන තේරෙනවා. ඒකට අපිට තියෙන එකම සහාංගලිය තමයි මේ කල්යාණ මිත්‍රය දිහා බලන එක. කල්යාණ මිත්‍රය දකින්නට ඒ පුද්ගලයා ලක්ෂයක් කෝටියක් මිනිස්සු අර පැත්තට යද්දී එයා Tamange විවේකයේ ආරසා කරන පැත්තකටලා ඉන්නවා. ඉතින් ඒකට ඒ පැත්තට ඇහැරුණා නම් එයාට ඇදුණා නම් මුද්‍රඥානස කියනවා සියලු අය අමාරු භ්‍රමචාරී ඉවරයි. 100%ක්ම ඉවරයි. ඒ කල්යාණ මිත්‍යා ඒ ගෙන යන දාදසවත් චර්ච දිහා බලලා ඒ පැත්තට නැමෙන එක. ඒ කිය අපි අන්තිමට නේ කරන්නේ. කරලා කරලා කරලා දහංගට තේරම දාලා බැරි වෙනකොට තමයි ඒක කරන්නේ. ඒ වුණත් ਸਰවචනංශේ ප්‍රධාන කල්යාණ මිත්‍රෙක් වශයෙන් මොන්නතරම් තැන් තැන් වල රස්තියාදු ගහලා ආවත් Taman ඉදිරියට ආවට පස්සේ කවදාකවත් උඹ නොදකින් කියන්නේ. එයාට කියලා දෙනවා. ආපු එකේ වටිනාකම අල්ලලා කියලා දෙනවා. මොකද ඒ තරම් මේ හරි විසමයි මේ ලෝකේ. බ්‍රෙක්ෆාස්ට් ah, වගේ. බ්‍රෙක්ෆාස්ට් කියන්නේ ෆාස්ට් එක නතර කරන තැනනේ බ්‍රේක්ෆාස්ට්. ප්‍රයතිස්සේ ආ බඩගින්නේ ඉඳලා ෆාස්ට් එක නතර කරන බ්‍රෙක්ෆාස්ට්. ඉතින් ඒකනේ දවසේ හොඳම මීල් එක. ඒක තමයි අර නිවුස් එකේදී උන් හදලා ක්‍රීම් කරලා අර ආයමනකද කිරි මුදවලා දෙන්නා වගේ උදේ පාන්දර කට අරපංකෝ ඕන්න. ඉතින් අපි හිතන්නේ ජනමාධ්‍ය ලෝකයක ජීවත් වෙන්නේ අපිට ටීවී එකක් ඕනේ 3D තියෙන ලොකු ස්ක්‍රීන් එක තියෙන නිවුස් එහෙම මදිනම් තව වීඩියෝ ගේම්ස් තියෙනවා රේඩියෝ තියෙනවා පුවත්පත් තියෙනවා මජල කච කචේ තියෙනවා අල්ලපු ගෙදර වට වැටෙන් එහා පැත්තේ කියන කතා. ඔය ටික නැත්තම් ජීවත් වෙලා වැඩන්නේ. ඇත්තටම බැලුවොත් දවස් ඉවරලා තියෙන්නේ ඔය ඔන්න ඔගේ ටිකට. මේ කන බොන සේරම පෙට්‍රල් පිච්චෙන්නේ. ඔය ජනමාධ්‍ය නටවන්න නැටවිල්ලට. ගරු ස්වාමීන් වහන්සේ අරමුණේ හිත තබාගෙන සිටන විටි ඒ ඈතට ගියාක්සේ පෙනුනි. පසු ඉදිරියේ ඉන්න ඉරියව්වේ වේදනාව මතුවන්න පටන් ගත්තේ. ඒ විඳගෙන සිටීම පහසුය අපහසුය. නමුත් අරමුණ දෙස උත්සාහයෙන් බලා සිටීමෙන් තවත් වේලාවක් ගත උපසු අරමුණ වේගයෙන් චක්‍රාකාරව සැලෙන්න පටන් ගත්තේ. අරමුණත් ශරීරයත් එකසේ කම්පනට හසුවා වැනි දැනීමක් ය. අරමුණ නොපෙනී ගොන නොපෙනී ගොස්තරම්ය. අපහසුයෙන් ඡායාවක් දැකගතිමි. පරියන්කේ සුළුවෙන් වෙනස් කෙලෙමි. එවිට චලනේ නැති වී ශරීරය තැන්පත් වූ වහාම වේගවත් සැලවීම යලි පටන් ගත්තේ. ටික වේලාවක පැවති නැවතී ගියේ. වේදනාව පළමු ලෙසම දන්නේ. අරමුණට ඡායාගතියෙන් තොර වී පෙනුනි. උපදේශ ලබා දෙන සේක්වා. එදි මේ කියන්න තියෙන්නේ මේ සම්‍යක් ක්‍රමයට කෙරිලා තියෙනවා. තම වේදනාවයි කියලා වැඩි නතර කරෙත් නැහැ. ඒ වගේම ශරීරය පොඩ්ඩක් වෙනස් කරයි කියලා වෙනසක් වෙලත් නැහැ. ඒක නිසා යම් යම් සෙල්ලක්කාරවකම් වගේක් කරමින් කෙසේ නමුත් සතියේ පැවැත්මක් තියෙනවා කියලා පේන්න තියෙනවා. ඉතින් ඒ නිසා අනිත් දවසේ වේදනාවක් නොයේ කියලා කියන්න බෑ. ඉඳගෙන ඉන්නකොට ඇඟම එයා එහාට මට හරවලා හොල්ලන පෙරලන ගති තියෙනවා. ඒ මොනවා වුණත් තමන් බලන්න ඕනේ මූල කර්මස්ථානයේ ධ්‍යාන අරමුණ ධ්‍යාන බුදුහමරු අපිට දීලා තියෙන කවදාකවත් අපෙන් තොර නොවන අරමුණක්. ඒ විනාශුණාට විපරිණාමයටපත් උනාට ඒ කරදර අල්ලපන ලස්සේ අරමුණ බලහින්න පුළුවන් නම් ඒකට තියෙන දී යටින් ගින්දර ගෙනියනවා තනි කඹේ ඇවිදිනවා තනියේ දණ්ඩක යනවා වගේ වැඩක්. ඒ නිසා ඒ සම්බන්ධව උපදේශයක් අවශ්‍ය වෙන්නේ මතක් කරන්න තියෙන මේක දිගට මේ තියෙන ක්‍රමසහ විදි යොදමින් දිගට සති ධාරාව අඛණ්ඩ සති ධාරාව පවත්වන එකයි කරන්න තියෙන්නේ. සක්මන් භාවනා කිරීමේ හිතට දැනෙන්නේ નિසරු බවකි. රෝගඩයක් මෙන් ක්‍රියාකාරී වන බවයි. ඒත් සසරේ ඇලුම් කළා වූ දේ නිසා සසරේ ඇලුම් කළා වූ දේ නිසා ලාටුමෙන් එම රූපකායේ එකිනෙක සංදිවි ඇත. ප්‍රසාස රැල්ලේ හිත රඳවාගෙන සිටීම තුලින්ද එවැනිම නීරස බවක් දැනේ. කොතරම් මහන්සි ගත්තත් එය නීරස බවට සිත තැම්පත් නොවේ. ඔබ වහන්සේ දේශනා තුළින් ඒ සඳහා ලැබෙන රුකුල අතිමහත්. එහෙත් අපේ සංසාර පුරුද්ද ඊට වඩා බලවත් වෙනවා. බුදුජාණන් වහන්සේ අපට නොකළ හැකි දෙයක් සඳහා අවවාද නොදුන් බව සත්‍යයකි. අප කෙරේ අනුකම්පාවෙන් අපේම සනසිල්ල උදෙසා මේ උතුම් ධර්මය අපට ලබා දී ඇත. ඔබ වහන්සේම ධර්මය අපට සමීප කරවාලයි. ඔබ වහන්සේ තුල පවතින දේශනා ප්‍රාත්‍යහාරය අතිශයින් විශිෂ්ටයි. අම්මේ ඔබ වහන්සේට මේ ශක්තිය දිනෙන් දින තව තවත් වර්ධනය වී ශ්‍රී සද්ධර්මයේ තුලින් බොහෝ පිරිසක් පුබුදුවාලන්නට හැකි වේවායි ප්‍රාර්ථනා කරමි. අද දින දේශන තුලින් වහන්සේගේ චේතනාමය ඥානය ප්‍රගුරු කරන්න උපදෙස් දුන්නා. අද දින දේශන තුන ඔබ වහන්සේ චේතනාමය ඥානය ප්‍රගුණ කරන්න උපදෙස් දුන්නා. භාවනාමය වශයෙන් ප්‍රගුණ කරන්න අපහසු අයට එසේ කිරීම සුදුසුයයි යන්න එම දේශනේ අවසාර්ථවත් කරන්න ඔබ වහන්සේ උත්සාහ ගත්තායයි හිතමි. නිමල් ලැබේවා සෝවාන් වේවා වැනි චේතනා සතියෙන් සතිය පිහිටුවා ප්‍රාර්ථනා කිරීම බවයි වැටහි කි. එය නිවැරදිදයි දැන ගැනීමට කැමැති තෙරුවන් සරණයි. එතන මම හිතන්නේ අර්ථය පටලවාගෙන තියෙනවා. වෙනත් අරමුණකට හිත යෑමට එසේ නැතිනම් විඥානයේ ඇතුළීමට ඉන්න තබා යන්නයි මහා දහස් කලේ. මේ අවධානය එලි කරපු අදහස නම් මේ පටලවිල්ලක් තියෙනවා. මේ චින්තාමේ වශයෙන් මේ කොටස් අවබෝධ කරගන්න ඕනේ. භාවනාදී සිදුවෙන ගැටලු වලදී තමයි බේරෙන්න. එහෙම නැතුව චින්තාමේ ඥානෙ ප්‍රගුණ කරන්න යන්න එපා. මේ කියන දේවල් Tamanට වැටහෙනවා නම් ඒකෙන් ඒකෙන් අදහස් වෙන්නම චින්තාමේ ඥානෙ තමයි. ඒක අපි භාවනාවේදී මේ අලුතෙන් අර පිරිසිදු වෙච්ච නිදහස් වෙච්ච හිතට අරමුණු චේතනා ප්‍රකල්පනා නොදා සිටීමට උත්සාහ කරන්න ඕනෑ කියන එකයි කියන්න අදහස් කරේ. නමුත් මේකේ මේ විදිහට වාක්‍යයක් තියෙනවා නිවන් ලැබේවා සෝවාන් වේවා වෙන චේතනා සතිය පිහිටුවා ප්‍රාර්ථනා කිරීම බවයි වැටහි ගියේ. ඒ කියන්නේ බුදුජන් වහන්සේ සඳහන් කරනවා නකෝපනීතම් භික්කවේ ඉච්ඡේව පත්තබ්බං කියලා. සෝවාන් වේවා නිවන් ලැබේවා කිව්වට මේ කැමැති පමණින් ලැබෙන්නේ නැහැ ඒකට අවශ්‍ය පින තියෙන්න ඕන. පින තිබුණොත් කැමැත්ත නැති වුණත් ප්‍රාර්ථනා නැති වුණා සිද්ධ වෙනවා. ඒ නිසා ඒ අවශ්‍ය පින නැතුව මට මේක වේවා මේක වේවා කියන එක බුරුමේ පඬිස්සන්ස් කියන්නේ අවස්ථාවාදීක වයි කියලා. තමන්ට සුදුසුකම් නැහැ. පාරක ඉල්ලනවා. ඒක මේ මේ උගුරට රබේත් කෑමක් ඒ නිසා ප්‍රාර්ථනා කිරීම කෙරුවත් නැතත් අදාළ හේතු තියෙනවා නම් ඵලය ලැබෙනවා. ප්‍රාර්ථනා කරාට කමන්නේ නමුත් මේ ප්‍රාර්ථනා මට්ටමින් අදාළ පින නැත්තම් අදාළ ප්‍රභවය නැත්තම් නකෝපනේතම් බිකවේ ඉච්ඡේව පත්තබ්බං ඔබ කැමති වෙච්ච පමණින් මහදී කිසිම දෙයක් ලැබෙන්නේ නැහැ. ඒකට අදාළ පින අදාළ හේතු සම්පatti තියෙන්න ඕන නිසා එවැනි මේ භාවනාදී ප්‍රාර්ථනා ගොඩක් ඇති කරගන්න එක නෙවෙයි තියෙන්නේ අපිට තියෙන්නේ භාවනා සතිය පිටව ගත්තට පස්සේ ගැම්ම ගත්තට පස්සේ භාවනා හිතටම සුදුස්සක් කරගන්න ඉඩ දෙන එකයි. උත්සාහය අයි පරණ පිනුන දෙක බලනකොට කොහොමද මේක කියන්නේ මේ ජීවිතේ මම දකින්න ආපුත්තුන දෙවියට මේ වැඩේ කරන්න පුළුවන්ද පරණ පින වෙන විදිහකට අදහස් කරන්නේ ඒ දෙක තිබුණත් ප්‍රාර්ථනා තිබීමෙන් එල්ලේ සකස් කරලා දෙනවා කියන වගේ එකක්ද? ඔව් කරන්න දිගටම ප්‍රකාශ කරන්න මොකද්ද ප්‍රශ්නේ මොකද්ද එතන තියෙන්නේ එම එම අමාරුයි මේවා එම කරන්න බුදුරජාණන් වහන්සේ පුබ්බේජ කතපුඤ්ඤතා අත්ත සම්මා පණිදි පතිරූපදේශ වාසෝච කියලා කාරණා තුනක් තියෙනවා හොල්ලන්න බෑ. ඔබ දී ඇති සාධක. උබ්බේච කතපුඤ්ඤතා ගැන පෙරකල පින්නති බව. ඒ වගේම පටිසුපදේශ වාසයේ ධර්මයේ තියෙන තැනක ඉන්න ඕනේ. අත්ත සම්මාපණිජී මගේ මේ මුළු ජීවිතේ කාමයට නෙවෙයි. මම මේ නිවන් දකින්න යන්නේ කියලා ප්‍රණීතිය සාර්ථක වෙයි. ඒ තුන මුලින් දී ඇති සාධකයක් වශයෙන් හම්බුනේ නැත්තම් නිවන් දකින්න බෑ. කවදාරි අපිට තියෙන්නේ එවනම් දැන් හරි ප්‍රාර්ථනා කරන්න ඕනේ. මේ ජීවිතය හරි ඉස්සරහට හරි මට පුබ්බේජ කත පුඤ්ඤතය නම් ඇති වෙන්න මේ වෙලාවේ පුළුවන් තරම් ලදලද අවස්ථාවේ කරගන්න තියෙන කුසල් සල් දිනු කරගන්න ඕන. ඒ වගේම ප්‍රතිરૂපදේශ වාසය සත්පුරුෂ ආශ්‍රය ලැබෙන ප්‍රදේශයකට ඕන දෙයක් අව කරලා යන්නේ කයිද? තම්බි ගඳ ගාට යනවා මිසක ගඳ තම්බි ගාට එන්නේ නැහැ ඊට පස්සේ අත්ත සම්මාපණිති. අපේ හිතේ වංචනික ගති කොච්චරද කියනවනම් මේක අදින්න වෙලාවට සත්කාරයටනේ. මොන જાති කරලා ලාභ සත්කාරයට අදින ඒක මේක අර බල්ලෙක් අසුචිට අදිනවා වගේ. කබරේක් බලුගුණකට අදිනවා වගේ. ඉතින් ඒසියේදී නිතර සිහිපත් කරනවා අනේ මට මේ ජීවිතේ නිවන් දකින්න ලැබේවා කියලා. ඒක මේ අහම්බෙන් පටවන්න බෑ. ඒවා කියන්නේ දී ඇති සාධක. ඒ ඒ ඒ ඒතියෙද්දී භාවනා කරනවා තමයි ධම්මචක්‍රේ කරකෙන්න පටන් ගන්න. ඒ නිසා භාවනා කරන හැම කෙනාටම ওই තුන තියෙනවද දන්නේ නැහැ. ඒකට මේ මහත්යති වාක්‍යයක් කියුණා නිවන නෙවෙයි. Taman මේ කරපු දෙයට සාර්ථකත්වය ලැබෙනවා නම් ඒ මනසට එතන ධෛර්යය ලැබෙනවනේ. ඒ කියන්නේ බිස්නස් එකේම ලාභ හම්බ වෙනවා නම් එයාට අර ආර්ථික විශේෂඥයෙක් කියන්න ඕනේ අම්බ කරපු ආයෝජනය හොඳයි කියලා. නිවන නෙවෙයි කියන්නේ. නිවන නෙවෙයි මට මේ මං මේ මේ තරම්ම අසික්කිතව සීලයක් නැතුව ඉන්න මට සීල් රකින්න පුළුවන්. මේ අනුන්ගේ දේවල් කඩා වඩාගෙන ජීවත් වෙච්ච මට දන් දෙන්න පුළුවන්. මෙවුවා මේ පුංචි ප්‍රාතිහාර නෙවෙයිනේ. මෙවුවා මේ මේ අපි අපේ ජීවිතවල කෙරුවට ඒවා හිතා ගන්න ඕනේ මේ බුදුහාමුදුරන්ගේ තියෙන පුරුෂ ධම්ම සාර්ථි ගුණයක් මේ. මම දැන් මයිදියා බලනකොට මට මයිල් ඉස්මයිල් වෙලා හිටිනවා. මොකද ඔයගොල්ලන්ට වැඩිය පරාස දෙක මම දන්න නිසා. මේ කොහොමද මේ උනේ? මට කියන්න බෑ එහෙම පිනම කියලා. ඒ කියන්නේ එහෙම පිනට හිටියාම මම නිකන් හිටියා නම් මේක හරියන්නේ නැහැ. මේ කල්යාණ මිත්‍ර හම්බුනේ නැත්නම් වෙන්නේ නැහැ. මගේ හිතුවක් කරන්න තිබුණ නැත්නම් වෙන්නේ නැහැ. ඒක වුණා. උනාට පස්සේ පේනවා බුදුහාමුදුරන්ගේ මේ පුරුෂේ කම්බලා තනලා හදන්න පුළුවන් ගතිය අවුරුදු 2500කට පස්සේ. දැකලවත් නැතුව මොනතරම් ධර්මයේ සජීවී වෙන්න ඕනේද? නිවන් දකින්න ඕනේ නැහැ නේකට. පටන් අරගත්තේ මහත්තයා නිවන කියන වචනේ එතකොට පටල වෙනවා. නිවන නෙවෙයි. මේ නිවනට යනකොට අතරමැදදී ලුණු මිරිස් කන එකට හොඳටම තේරෙනවනේ පටලවිලි අඩු වෙනවයි කියලා. එතෙන් කිරණ අකුසල අඩු වෙනවයි කියලා තවත් මොනවද කවුරු සාතික දෙන්න ඕනේ. ඉතින් ඒක තියදී කවුරු රසංකල සාතිකයක් දෙන්න වෙනවනම් මට චතුත් අධ්‍යානය හම්බුණා. මට සෝවාන් වුණයි කියලා. මම හිතනවා තමන් ගැන නයිසර්ගිකව දැනන දේර කරන තදබල නිග්‍රහයක්. ඒ වගේ දේවල්. උත්සාහ කරගෙන යනවා. අපි සම්පූර්ණ උත්සාහයෙන් කියලා දානවා අවංකව. අපි දන්නවා මං හිතනවා ඒකට නිවන කියලා කියන්නේ කියලා. අවංකව යමක් කරන්න පුළුවන් නම් ওই දෙයයි නිවනක් හිතන්න එපා. අපිට මේ දන්නන් දන්නන් දන්නතු මේ සියලු දෙනා කරේ විශ්වාසයක් ඇති කරන්න පුළුවන් නම් එකම පවුලේ වගේ තවත් ස්වර්ගයක් මොකටේ? අර චිත්‍රපටයක් ඇරගෙන වෙන ස්වර්ගයක් කොමටද කියලා? මට නම් ඊනිගෑ මට නම් නිවනක් ඕනේ නැහැ. මේ විදිහට අපිට මේ එකනාරය කරන්න කෙලින්ම අපිට කතා කරගෙන මේ ඥාතිත්වයේ ඉක්මෝලා ගිය විශ්වාසකම ඇති වුණා නම් විශ්වාස පරමාඥාති මේක ගන්න පුළුවන් ද වෙන ක්‍රමයකට අපිට. ඒ වගේම අපිට මේ සැකයක් තියෙන දනේ හෙට මට මේ භාවනා කරගන්න බැරි වෙයි සතිය මගෙන් හොරකම් කරයි මට මේ විවේකේ නැති වෙයි කියලා මොකටවත් ගන්න බෑනේ. ඉතින් ඔය දිහා හිතා මොනවද ආයේ මේ නිවන කියලා හතරස් එකක් ඕනේ නෑනේ. ඕකමයි නිවන කියන්නේ. කියන්නේ අපි එන්න එන්න එන්න දේවල් වලින් ස්වාධීන වෙනවා. මන්ට මගේම අම්මා මෙතන නැති වුණාට මන්ට මගේම අක්කලා නංගිලා මල් නැති වුණාට මේ ඉන්නේ වදේ ඕනටත් වැඩි. මොකටද? අර ගිය අම්මගෙන අඬන්න දෙයක් නැහැ. ඒ වගේ දෙයකට යනවා නම් අපි හැමදාම අලුත් වෙනවා. මම දන්නේ මේ උඟ දෙනෙක් මේ වගේ අර අත්දැකිය හැකි අත්විඳිය හැකි මේ විවේකය ඒ හුදකලා පැත්තක දාලා මොකද්ද නමක් හදාගෙන මේ චතුත්ථ ධානය තුන්වෙනි ධානය අභිඥාව නිවන සෝවාන් සකදාගාමි මේවා නැති කරන්න නෙමෙයි මම මේ කතා කරන්නේ. ඒක නෙවෙයි අපි දැවි දැවි හිටපු මේ කුණ අපි දැවි දැවිට මේ දුක අඩු වෙලා තියෙනවා නම් ආයි කවුරුත් ඇවිල්ලා අපිට ජග් ගහන්න ඕනේ. කාටවත් කොමිෂන් දෙන්න ඕන කමන්නේ. ඒක නිසා ඒ කරගෙන යන අපිට මේ ආත්ම නිවන් දකින්න නැති වෙන්න පුළුවන්. මොකද්ද ප්‍රශ්නේ අපිට? අපි තිබුණට වඩා හොඳ තැනක නම් ඉන්නේ. ඒකට තව කෙනෙක් අපිට සාතික කරන්න ඕනෙත් නැහැ. මොකද විඳවපු විඳවිල්ල අපි දන්නවනේ. විඳින විඳින විඳවිල්ල දන්නවනේ. එච්චර. ඒක නිසා අපි ඔය ඔය ඉල්ලුම සැපයීම නැත්තම් ප්‍රතිඵල අපේක්ෂාවෙන් කටයුතු කරන ගතිය මේ ප්‍රොටෙස්ටනිසම් කියලා බඩේරේ ඇති වෙච්ච එකක්. අවාසනාවට වගේ ධර්මපාලතුමාවක සිංහලයටත් දැම්මා ඔළුවට. ප්‍රොටෙස්ටන්ට් බුද්දිසම් කියලා උකට කියන්නේ. ඒකෙදී හැම වෙලාවෙම වන් අප්මන්ෂිප් එකක් තියෙනවා. අරට වැඩිය ගන්න ඕනේ ප්‍රතිඵල බලාපොරොත්තු වෙන ගතිය. ඒක උනන්දු කරවීම සඳහා කරේ. නමුත් මතක තියාගන්න බුදුරජාණන් වහන්සේ එහෙම දෙයක් කියලා නැහැ. දේශපාලනයක් කරන මොනම සඳහනක්වත් නැහැ ත්‍රිපිටකයේ. උඹට දුක තේරෙනවා. දුක නැති කිරීමට පමණයි මම කතා කරන්නේ. ඒක තේරෙන ඉච්චරයි. මේ මෑතක විල තියෙන එක දැන් දෙවෙනි කොටත් ඇවිල්ලා තියෙනවා පළවෙනි එක betrayal of buddhism. ඊට පස්සේ තියෙනවා තවත් පොතක් ලියලා <clears throat> The King's Work කියලා දෙකම ඉංග්‍රීසියෙන් තියෙන පළවෙනි පොත ලංකාවේ තහනම් කරා. ඒකේ පෙන්නලා තියෙනවා මේ බෞද්ධයා කියලා මොකද්දෝ දෙයක් උරුම කරගන්න හදනවා සිංහල බුද්ධ ආගම කියලා. මොන මොන මොන ෆීවර් එකක්ද මේ? Tamande තියෙන තමන්ගේ දුකයින් වෙනවනම් මොකාට වැන්දාමකෝ. ඒකට දෙවන්නේ කොහොනේ අපිට මේ අසන්තාතික කරන්න. වන්දනමත් නම් මම මම යොදපු අවුරුදු 20 ගණක් 30 ගණක් යොදලා තිනවා 100ට 200 ප්‍රතිඵල තියෙනවා. මට කිසි කෙනෙකුට බය නැතුව ඕනම සමාජයක මට කියකි කරන්න පුළුවන් නම් හොඳයි. හැබැයි කරන්න පින් තියෙන්න ඒක නම් හොඳටම මට තේරෙනවා මේක සීලයක් රකින්න ප්‍රඥා නැතිවන කර කරන්න බෑනේ. ඒ මනුස්සයා සීලබ්බත පරාමාසයන්නේ කරන්නේ. සීලයක් රකින්න හොඳ ප්‍රඥාවක් ඕන. දානයක් දෙන්න පුංචි ප්‍රඥාවනේ හොරකම් කරනකොට ඩිය අමාරු දාන්නක් දෙන එක. හොඳට මතක තියාගන්න. හොරකම් කරන්න කොයි එකකටත් ගණ දෙන්න ඕන තියෙනවා. දාන දෙන්න බෑ. ඉතින් කරනා කියන්නේ මේ ලොකු සංහස ඉන්න කාලේ හොඳටම රෑ 10 විතර බුදියාගෙන බඩ උඩත් අත් දෙක තියාගෙන මං ඇඳපහම ලින්දද්දි කියනවා නම මිච්ඡර හොරකම් කරන ලෝකේ පින්ඩ පාද වඩින හාමුදුරු කෙනෙකුට තමන්ගේ දරුවටවත් දෙන්න තරම් දෙයක් හදලා දීලා වඳිනවයි කිව්වම ඔයටත් වැඩිය ආශ්චර්යයක් ලෝකේ තියනවාද කියලා අහනවා. තමන්ගේ දරුවටවත් දෙන්න තරම් දෙයක් දීලා වෙන කෙනෙකුට දීලා දීලා ඵලයන් යන්න කියලා නේ කියන්නේ. මේක නේ දීලා වඳිනවා. අනේ තව ටිකක් ගන්න. මේ ලේනෑකම කරද? පාන්සුකුලෙටයි කියලාද? ඉතින් කියන වෙන ආශ්චර්ය ලෝකේ බලාපොරොත්තු වෙන්න එපා. ඌව වෙන රටවල් වල නැහැ. මේක විතරයි තියෙන්නේ අපි ඒකෙන් තනසෙමු නිවන වගේ අපි ඒක අපේ පොඩි උන්ට පුරුදු කරමු තෝ කෑව කෑවොත් ගඳයි යකෝ කෑදේ ගඳයි දුන්දේ සුවඳයි මම කියන්නේ මේ අපි තව තව වචන ලොකු සංස කියලා තියෙනවා අපි ඉන්නේ අවුරුදු 2600ක් පමණ වෙච්ච සාසනයක අද 2600ක් යමුණා මේ ආච්චි මනමාලියක් කරන්න යන්න එපා කිව්වා දැන් මෙයා දැයෙන්න වයසයි මෙයාගෙන් ගන්න පුළුවන් වැඩ ටික ගන්නවා මිසක්කා බුදුහාමුදුරු හිටපු කාලේ තුන මනමාලකම් මේ ආචිර කරන්න බෑ දැන් මෙයා දැයෙන්න වයසයි ඒක හොඳට දැනගෙන මේ වෙලාවේ ගන්න තියෙන උපරිමයේ ගන්නවා මිසක් අයිඩියොලොජි එකක් හදාන මේ විනය මෙහෙම තියෙන්න ඕනේ ධර්මයේ මෙහෙම තියෙන්න ඕනේ මේව ඒ රාමුවට ෆිට කරන්න ගත්තොත් ඉතින් ඉවර තමයි වගේම තාමත් වැඩක අර වලින් යන්නේ රාත්‍රුණා මම රාත්‍රිනට වඩා සානස් කිව්වා මේ 100 200 ප්‍රතිඵල මට දුන්නා කියලා. දැන් ඒ කොන්ෆිඩන්ස් එක ගොඩක් වෙලාවට හම්බෙන්නේ කිසි කෙනෙක්ගෙන් බලාපොරොත්තු වෙනවා නම් එයා කරලා තියෙන බරපතල වැරද්දක්. ඒ මහයති වැරදි වැරදියට කියුණා ඒක මම කරලා දාන්න. කාගෙන් අචාන් චාහම්දුර ගාවට ජැක්කෝන් ෆීල්ඩ් ගිහිල්ලා සිවුරින් දනුම්ල හිත නරක කියලා කියලා තියෙනවා ස්වාමීන් වහන්සේ මං ආවේ මේ මේ තායිලන්තෙට පැවිදිලා නිවන් දකින්න මම ගියේ ගමේ පන්සලේ හාමුදුර කෙනෙක් ගාවට එතන මට ඔන්ඩේ තිබුණේ නැහැ එතන <coughs> සද්දකෝසාවෙන් මං ඒ චාන්චර කිව්වා ඒ සාන්තිකෝ ඔබ වහන්සේ ගාට යන්නේ කියලා මං ආවේ ඔබ වහන්සේ රහතන් වහන්සේ නමක් කියලා හිතාගෙන දැන් ඔබ වහන්සේත් එක මම ඈතින් බලනකොට මම රහතන් වහන්සේ කෙනෙක් තමයි. මම ඒ දැක්ක ඔබ වහන්සේ සුරුට්ටුවක් බොනවා. ඊට පස්සේ මම දැක්ක ඔබ වහන්සේ කකුලක් දාගෙන උඩ සේවකයන්ට බනිනවා. ඉවරයි ස්වාමීන් වහන්සේ. මගේ පැවිද්දත් ඉවරයි විශ්වාසයත් ඉවරයි. මට ඉතින් ආපහු යන්න එක තමයි තියෙන්නේ කියලා. ඉන්දකෝ ඉන්දකෝ අචාන් චාතුමා මොකද්ද කියලා තියෙන්නේ? යකෝ හරි වටිනවනේ කිව්වලු. ඇයි කියලාවලු. උඹ නිකමටවත් මම රහතන් වහන්සේ නමක් විදිහට හිතාගෙන නම් මට වැඳ වැඳ ඉන්නවා මිසක උඹ රහත් වෙන්න හිතන්නේ හිතපම් පිට රහතන් වහන්සේ කෙනෙක් නැහැ. මේක මම කරන්න ඕනේ කියලා. ඒ නිසා මම ඇතින් වෙච්ච වැරදි ගැන මම සන්තෝෂ වෙනවා කියලා. එදා තේරෙනවලු මේ උත්තරේ දෙන්න මුන්නාදී රහත් වෙන්න ඕනේ කියලා. මේ උත්තරේ දෙන්න ඒ කියන්නේ උන්වහන්සේගේ වැරද්ද ගුරුවරේ ගෝලයක් වශයෙන් කෙලින්ම කියද්දි මම දැක්කව වාසේ සුරුට්ටුවක් බොනවා. මම දැක්කව වාසේ සේවකයන්ට බයිනවා කියනකොට චීචි කාටවත් කියන්නේ මේපයි කියන්නේ නැතුව ඔබ දැනගනින් පිටින් රහතන් වහන්සේ කෙනෙක් දැක්කනම් උඹේ මල්ල ඔබ බිම තියෙනවා. එතෙන්ට වැඳගෙන කෝවිලක් හදාගෙන පඳුරු දාගෙන තමන් කපුවා වෙනවා. ඒක තියෙන කන් නිවන් දකින්න බෑ. මෙතනින කාටද ප්‍රකාශ කරන්න බැරි? නැත්තම් වෙන කෙනෙකුට වැඩ නැතුවද මෙතන ලැබුදියගෙන ඉන්නේ මේ? මොන යකෙක්වත් මෙතෙන් දෙන්නේ නැහැ. මෙතෙන් ඇවිල්ලා තියෙන එකේ මම හිතන බුදුහාමුදුරට බුදුහාමුදුර සතුටු වෙනවයි කියලා. මේ කොච්චර වැඩ තියෙන මිනිස්සු ටිකක්ද මේ ඉන්නේ. ඒ වගේම අපිට වෙන හැප නැතුවද මේ? අපි මේ කියන එක විශ්වාස කරන්නේ මං විතර ප්‍රකාශ කරාට මං කියන අනෙක් කට්ටියත් ඒ ප්‍රකාශන කරුවාට ප්‍රකාශය මට දැනෙනවා. ভাইබ්‍රේෂන් එකෙන් දැනෙනවා ඒක කොහොක්වත් නැති කරන්න බෑ ඒක මොනම බලවේගයකට නැති කරන්න බෑ ඒකයි කියන්නේ සමග්ගාණන් තපෝසුකෝ කිව්වට පස්සේ මේ එන Java ඒ කියන්නේ අර රගර් සෙල්ලම් කරනකොට කික් එක දෙනවනම් පිටිපස්සෙන් ෂව් කියාගෙන ආයේ මොකුත් නැහැ අර මනුස්සයාට හිතපො නැති ගැම්මක් එනවා කඩාගෙන යනවා ඒ නිසා අපි ළඟ වහා ලොකු ක්‍රියාවක් නැති වුණාට හරි පැත්තට ඒකත් ජයසිරි මංගලම් කියලා සාදු කිව්වත් වෙන්න ඕනේ වැඩේ කියලා යන පැත්තට අනේ සාදු ඒක ජයසිරි මංගලම් කියන වචනේ ඇති. එච්චරයි. ඒක නිසා අතිරූපදේශ වාදෝච බුබ්බේජ කත පුඤ්ඤතා අත්ථ සම්මාපණිතිත ඒ සම්මංගල මුත්තම. ඒ පතිරූපදේශ වාසුස බුබ්බේජ කත අත්ථ සම්මාපණිති. ඔන්න පැහැදිලි ප්‍රාර්ථනාවක්. මේ කාමයට තමන්ගේ ප්‍රාර්ථනාව අපි ළඟ ගොඩාක් ප්‍රාර්ථනා දෙනවා මේ ඔක්කොම මගුල් හේරම කරන්නේ කටබඩ පුරවන්නද? ලාභයටද සත්කාරයටද සම්මානයටද? නැත්නම් ඉව්වත් ඕන වදේ ඒව කෙරුවට මම මේ යන්න හදන්නේ නිවනට කියන එක අමතක වෙන්නේ නැත්නම් හීනදීවත්. අපි ගහ ගන්න වෙන ගන්නවා ඒක වෙනම කතාවක්. ඒ වුණාට ඒක පැහැදිලි නැත්නම් මේ මිනිස්සයා බුදුහාමර කියලා තියෙනවා කවදාවත් හොල්ලන්න බෑ නිවන් දැකලා නතර වෙන්නේ කියලා. ඒකේ මහායාන බුද්ධ ධර්ම කියලා තියෙනවා wherever you may be you are on the way back home. උඹේ හෝම් එක උඹ තීන්දු කරගන්න. ඒක තීන්දු වෙලා. අපිට වෙලා තියෙන්නේ අනම්මනම් සරක්කු වැඩ නිසා ඒක හොයාගන්න වෙලාවක් නැහැ. තිබුණත් ගණන් ගන්න නැහැ. ඒ නිසා අපි සුද්ධ කරලා බලන්න ඕනේ මේ ඔක්කොම මේ දහං ගැට දාන්නේ අපි. මේ ප්‍රයත්න කරන්නේ මොකක් සාක්ෂාත් කරගන්නද? ඒක තුච්ච නම් පහත් නම් ඒ මිනිහා තුච්චයි. ඒ මිනිහා පහත්. ආය ගන්න දෙයක් නැහැ. නමුත් ඒක පිරිසිදු නම් ඒ මනසයා තාම ධනුගාන වයසේ හිටියත් මනුගාන වයසේ හිටියත් ඒ end will justify කියලා කියලා තියෙනවා. ඔබ ප්‍රාර්ථනා කරන දේ ඔබ justify වෙනවා. මේ වෙලාවේ මයි ළඟ ඒකට තටු ඇවිල්ලා නැහැ, බඩු නැහැ. ඒක වෙනම දෙයක්. නමුත් අඩු ගානේ මම ওই Nissan වනේ ගියාට පස්සේ <coughs> Nissan වනේ විවස්ථාව මම කිව්වේ මං ගියේ 88. විවස්ථාව කිව්වේ 97. නැත්නම් 98. පළවෙනිම ලියලා තියෙන්නේ in this life itself. මට හිතුණා දැන් මම මේ 98 කියවනකොට මම පැවිදි වෙලා බුරුමෙත් ගිහිල්ලා ඇවිල්ලා බුරුමේ ශාන්ති පොතක් ලියලා තිනවා in this life itself. මේකේ ලියලා තිනවා in this very life. නෑ පන්දි සාංශික පොත in this very life. නිසරණේ පළවෙනි වාක්‍යය in this life itself. මට හිතුණා කො 67 මේක හදන කාලේ මොන යකාට හරි මේ හිතුණා නම් ඉතින් ඔయిత වැඩිය මොකක්ද මේ මනුස්සයාගේ මනින්න තියෙන තියෙන වටිනාකම. ධම්මනිසත් හමුතු කියන්නේ යක්ෂයෙක්. එහෙම ලේසියෙන් වැඩ කරන්න පුළුවන් මනුස්සයනේ මං ඉඳලා තියෙන අවුරුදු 3 4ක්. කිසිම කෙනෙකුට මොන විදියකවත් මායින් කරන්නේ. ඇත්තටම අර වගේ අදහසක් ගත්තාම ওই පිස්සන්ඩ අපි හට්ටටයි මායින් කර කර කරන්න බෑ. ඒක ගත්තාම අනේකයි තියෙන රගර් පොලේ ගත්තා වගේ මම පුළුවන් නම් අල්ලපන් බැරි නම් මම කියනවා. ඉතින් මට හිතුණා අපි ඒ වගේ පෙරහැරකට ඇවිල්ලා නිකන් අහම්බෙන් හරි වැටුණා. ඊට පස්සේ ඒක සම්පූර්ණ කොත වෙන්දා වගේ ඥානාරාම ස්වාමීන් ඇවිල්ලා එතෙන්ට වැටුණා. කටුකුරුන්දේ ස්වාමීන් ඇවිල්ලා වැටුණා. ඊට පස්සේ ඒව දිහා බලනකොට හිතෙනවා ඇත්තටම ධර්මයේ අපි ධර්මයේ අපි හොයාගෙන ඇවිල්ලා තියෙනවා කිය. හිතෙන්නේ නම් අම්මෝ ආයාසෙන් අපි උපයවයි කිය. අම්මුතුම පෙරහැරක්. ඒ කියන්නේ බුදු රැස්ම තමයි විහිදෙන්නේ අර බුදුහාමුදුරුත් එක්ක ජේතවනාරාමේ හිටියා වගේ ඒ සංසිද්ධිතිය බලනකොට අපිට තියෙන්නේ ඒකේ ජොලිය විදින එක විතරයි. ඒ කියන්නේ ඒගොල්ලෝ හදලා තියෙන පාර කාපට් කරලා අපි ඉතින් හොඳ සස්පෙන්ෂන් තියෙන වාහනයක යනවා. ඉතින් ජොලිය වටපිට බලවල අපිට අනේක විතරයි තියෙන්නේ ඒ තරම් ඉතින් ඔය ඔය අතරමැද தත්ත්ව මනින්න හදන එක ලියන්න තියෙන මල්ල ඔබ ඔබල බලන එක මගේ ජීවිතේ කවදාකවත් ඒ ඒ අංශය ඇවිල්ලාම නැහැ. තව කෙනෙක් මනින්න හරි මම තියෙන උ ජොලියේ ඉන්නවා නම් තම්බියෙක් හරි මට ප්‍රශ්නයක් නැහැ. කවුරු හරි ඒ වෙලාවේ ජොලියේ ඉන්න මිනිස්සෙක් ඉන්නවා නම් කිට්ටු ඉන්නවා නේද ඌත් යාළු කරගත්තා මැසිනා ගියාගත්තා ගියා. ඊට පස්සේ ඊගවින් එක්කලා කවුරු හරි චරිචුරු ගන්න හොම්බදි කරගෙන ඉන්නවනම් නැද්දකින් නොකතා කරන දුවමකින් කවුරුත් ගැත්තේ කරදන්නේ. ඉතින් මට හරියට වයින්ව හරි චපලයි එතන එතන තියෙන සැප සම්පත් විඳගෙන යන මිනිහෙක් මිසක් මේ ප්‍රශ්න වලට මුණ දෙන්නේ නැහැ කියලා. ඕක තමයි ප්‍රශ්න වලට මුණ දෙන ක්‍රමය. You must understand the love spots. Go by love spots. එතකොට හැමදම මෛත්‍රිය හැමදම විපස්සනා වෙන්නේ. You must try to understand. You must try to be glad under any circumstances. සර්කම්ස්ටන්ස් වල ඕන වෙලාවක තියෙනවා ග්ලෑඩ් එක තියෙන පැත්තක්. අපි ඒක දන්නේ නැත්නම් අපි කුණු පැත්ත නම් හොයන්නේ හැමදාම චර්ජුරු තමයි. ග්ලෑඩ්නස් එක බ්‍රයිට්න පැත්ත තෝරන්න පටන් ගත්ත පස්සේ ඒක අර නිවන දැකීම වගේ අත්ත සම්මා පණිදිය වෙනවා. ගිය තැනක සතුටින් ඉන්න මනුස්සෙත් එක්ක කතා බතා කරගත්තා. ගියා. මන්ද නෙමෙයි අපි යන්නේ කොහේදෝ ගමනක මේ ඉන්නේ කමඨාන් සෝද කරන කතාවකට. ආනාපාන සති භාවනාවේ යම් යෝගියෙකුට මරණාසන්නයේදී පවා වැඩිම කළ හැකිද? එසේනම් එය මහත්ඵල ලබා දෙනවාද? මේ ගැන කරුණාවෙන් අවවාදයක් බලාපොරොත්තු වෙමි. ඇත්තටම මේවත් අර කමඨාන් සුද්ධ කරන කතාවෙන් පිට යන දෙයක්. නමුත් බුද්ධ වචනේ සඳහන් කරලා තියෙන්නේ ජීවත් වෙන කාලේදී ආනාපානිය හොඳට ප්‍රගුණ කරපු එකනට මරණාසන්නයේදී චාරිමක පස්සාසපි ඥානතෝව නිරුද්ධಂತಿ කියලා තියෙනවා. අන්තිමට යන හුස්මත් දැක දැක දන දන යවන්න පුළුවන් කියලා. ඒක උඩින් කලකොල වෙන්නේ නැහැ. එච්චර. එහෙම නැත්නම් ඒ මරණ මොහොතේදී කොරස් කටේවත් අත දාගන්න බඩුව කලබල වෙනවා. නමුත් අන්තිමට යන හුස්මත් අවරෝහණ ගණන් කරලා ගණන් කරලා හරියට රොකට් එක පත්තු කරනවා වගේ යනවනම් ඒක දැන දැන දැක දැක වෙන්නේ අහම්බයක් නෙවෙයි. අර ස්වාමීන් වහන්සේ සෑම දිනකම උදේ දාණයෙන් පසු මේ කැලෑවේ ඉහළ සිට පහළට පහළට ඉහළට බොහෝ දුරක් කිලෝමීටර 6ක් ඇවිදිමි. මේ ඇවිදින්නේ තනියමයි. හුඟක් දුරට හිතේ හිත පාදේ චලනයේ හිත චලනයේ හිතේ දුවත් මගදී හිතවිල්ල හිතවිල්ලට වැටේ. නැවතත් හිත ආරමුණට එයි. තක්මන් මළුවේ කෙටිදුරක් කෙටිදුර සක්මන්ට වඩා දීර්ඝ දුරක් යාම ප්‍රිය කරමි. එසේ කිරීම සක්මන් භාවනාවක දියුණුවට කරගන්නේ කෙසේද? වනසිරි නරඹමින් තනියම ඇවිදීම භාවනාවක්ද? ඇත්තට මේකෙදී සක්මන් මළුව කියලා කියන්නේ අන්නේ විදිහේ වනසිරියට එහෙම නැත්නම් දන්නේ නැති ගමනක් යamak නෙවෙයි. ඒක ටිකක් හික්මවගෙන ඇතුළත සක්මන්ට කරනවා. ඉතින් නමුත් මෙහෙම කියනවා හොඳට ඇතුළත සක්මන නැත්නම් සක්මන් මළුවක සක්මන් කරලා පුරුදු කරගත්ත කෙනාට ඒ තබන තමන වාරේ වම දකුණු වශයෙන් අල්ලලා හිත හුරු වුණාට පස්සේ මේ වගේ ගමනකදී උනත් සක්මනක තරම ප්‍රතිඵල නැතුණා සක්මනට කිට්ටු ගමනක් කරගන්න පුළුවන්. නමුත් මෙතනින් පටන් ගන්න අරකට යන්න බෑ. ඒ නිසා ඉස්සෙල්ල සමන් අර ක්‍රමවේදයකට සක්මන් කරලා පුරුදු කරපු කෙනාට මේක ඒකම පොඩි විවිධාංගීකරණයක් විදිහට ඩයිවර්සිෆිකේෂන් එකක් විදිහට කරන්න පුළුවන්. නමුත් මේකෙන් අරකට යන්න තියෙන ගමන්ට වැඩිය සම්මත ක්‍රමයට කියන්නේ ඉස්සෙල්ලා සක්මන් කරලා සක්මනේදී කරන්න තියෙන පැටික අල්ලගෙන පුහුණු වුණාට පස්සේ ගමන් වල යන්න පුළුවන්. නැත්තම් කියනවා නම් ඉඳගෙන පරියන්කේ හොඳට හුස්ම ආනාපාන සතිය පුරුදු කරපු කෙනාට ගමනක් යනකොට වාහනේ ඉඳගෙන ටික වේලාවකින් ආනාපාන දාන්න පුළුවන්. නමුත් එතනින් පටන් ගන්න මේකට එනවා කියන එක උඟක් වෙලාට අමාරුයි. මොකද ආනාපානේ පටන් ගන්නකොට සක්මන පටන් ගන්නකොට ඒකට අවශ්‍ය පරිසරය මේ වැදගත් වෙනවා. ඒකට කියන්නේ සප්පාය කරුණු කියලා. ඒ සප්පාය කරුණු නැති වෙච්චාම සක්මන කරලා මොනවද බලාපොරොත්තු වෙන්නේ මොනවද අරමුණු කරන්න ඕනේ මොකටද මානසිකාරය පවත්වන්න ඕනේ කොහොමද කමඨාන සුද්ධ කරන්න ඕන කියන එක මේකෙදි අමාරුයි. ඒක නිසා ගුරුපදේශය තමයි ඉතලේ ක්‍රමික ක්‍රමයට ගිහිල්ලා ඊට පස්සේ පුළුවන් ඒ ටිකක් සම්මතයෙන් පිටපැනලා කරන්න. හොඳයි කෙසේ නමුත් අපේ පොදු කමඨාන් සුද්ධ කිරීමේ සාකච්ඡාවට ඉදිරිපත් වෙලා තියෙන කරුණු එච්චරයි ලිඛිතව. නමුත් මම හිතන්නේ අද 5 දිනේ 10 දිනේ තකොද ඉන්නවා. ඔව් ඉතින් ඒක නිසා ඉවර කරන්න ඉස්සර දැන් අපි පැය පැය දෙකකට කාලයක් කිට්ටු කාලයක් මේකට අරගෙන තියෙනවා වෙන මොනවාරි කියන්න කරන්න දෙයක් තියෙනවද නැත්නම් අපි යන්න හදන්නේ මේ පුද්ගලිකව සම්මුඛ පරීක්ෂණ සඳහා සම්මුඛ සාකච්ඡා සඳහා. ඒ වටන් අපි මෙතන පොදු වැඩ පිළිවෙල නැත කරනවා සීල දනාටම තෙරුවන් සරණයි.